තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු දහම් හමුවයි අප මේ ආරම්භ කරන්නේ. විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂ අගෝස්තු මාසයේ 19 වෙනි බදද දවසේ දේශන 6 සිට 8 දක්වා ශ්‍රී ලංකා වේලාවෙන් අපි මේ සඳහා කාලය වෙන් කරගෙන තිබෙන්නේ. අපි මුණ ගැහෙන්නේ අන්තර්ජාලයේ Skype මාධ්‍යයෙන් වෙනද වගේම මේ දහම් හමුවට අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස එකතු වී සිටිනවා. හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පළමුවෙන් අපි මේ උතුම් දහම අප්‍රමාණ වෙහසක් දරා අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ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 මේ කාල පරාසය තුල පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙවැනි දහම් හමුවක් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ මන්ද කියන කාරණේ දැන් හැම දෙනාම දන්නවා. අපි හැම දෙනාම ආර්ය ප්‍රතිපදාවට යොමු වී සිටින පිරිසක් අපේ මේ නිවන් මගට පිළිපන් පිරිසක් ඒකට කියනවා සෝතාපන්න කියලා. සෝත කියන්නේ නිවන් මගට පාවිච්චි කළ වචනේ. සරියුත් හාමුදුරු බුදුහාමුදුරේ අනුමත කළා. සෝත ආපන්න කියන්නේ ආපන්න කියන්නේ පැමිණි නැත්නම් ඒ මග දැනගෙන මගට පිළිපන් මග අනුගමනය කරන කියන අදහස. එතකොට සෝත ආපන්න කියන්නේ මේ නිවන් මගට පිළිපන් ඒ නිවන් මගේ ඇතුළත් සීල සමාධි ප්‍රඥා පුරණ කියන අදහසයි. එතකොට ඒ අනුව අපි හැමදෙනාම සෝතාපන්න අය නිවන් මගට පිළිපන් අය නිවන් මගේ දක්වා ඇති ත්‍රිවිධ ශික්ෂා ඒ වගේම මාර්ගාංග 8 මේවා අනුගමනය කරමින් වඩමින් කෙලෙස් දුරු කිරීමේ ක්‍රියාවලියෙහි නිරතව සිටින නියුක්තව සිටින යෙදී සිටින පිරිසක් අපි එවැනි පිරිසකටයි සෝතාපන්න කියන්නේ එවැනි කෙනෙකුටයි සෝතාපන්න කියන්නේ එහෙමම සෝතාපන්න අය මේ සෝතාපන්න භවයේ ඉදිරි පියවරයන් තිබෙනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්ලේශ ධර්ම දුරු කිරීමෙන් යම් යම් ඉහළ මට්ටම් වලටපත් වෙනවා සෝතාපට්ටි ඵලය ඒ වගේම සකදාගාමි සකදාගාමි ඵල අනාගාමි අනාගාමි ඵල අරහත් අරහත් ඵල වශයෙන් මග ඵල කියලා අපි ඒවට සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව සඳහන් කරනවා එහි අවසාන ඵලය අරහත් ඵලය වෙනවා තේ දක්වා මේ ගමන අපි නවතින්නේ නැහැ මේ ගමන ඉදිරියට යනවා ඒ ගමන යද්දී අපිට නිහිලා අවශ්‍ය කුසලතා මොනවද ඒවා අපි වඩන්නේ කෙසේද ආදී දැනුමක් එක් පැත්තකින් අවශ්‍ය වෙනවා ඒ දැනුම අපි මූලික වශයෙන් මේ මෙවැනි දහම් හමුවකදී ධර්ම සාකච්ඡාවකදී අපි ඇති කරගන්න ඒ දැනුම අපි භාවිතයට ගන්නවා. භාවනා කියන්නේ ඒකයි. දැනුම භාවිතයට ගැනීමයි භාවනා කියන්නේ. භාවනා කරපුවාම තමයි භාවිතයට ගත්තම තමයි තිබෙන අකුසල් ගෙවි යන්නේ අවශ්‍ය කුසල් වැඩෙන්නේ භාවනාවෙන්. ඉතින් අපි මේ භාවනාවට උපකාරක ධර්මයක් උපකාරක කටයුත්තක් විදිහටයි මේ දම් සභාව ධර්ම සාකච්ඡාව මේ ධම්ම මණ්ඩපයේ අපි පවත්වන්නේ. අදත් අපි මේ විදිහට මේ කාර්ය කරමු අපි වෙන් කරගත්ත කාලපරාසය තුල මේ අපි දැන් සතිමත් බව වැඩි වීම කියන තේමාව තියාගෙන මහා සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශය හැටියට තියාගෙන එහි ඇතුළත් පිළිවෙලට එහි බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇති පිළිවෙලට මේ කමඨහන් එහෙම නැත්නම් කුසල් වැඩිීමේ ක්‍රමෝපායන් ඒවට තමයි කමඨහන් කියන්නේ. අකුසල් ගෙවා දැමීමේ හෝ කුසල් වැඩිීමේ ක්‍රමෝපායන්ට තමයි කමඨහන් කියලා කියන්නේ. ඉතින් දේශනාවේ ඇතුළත් වෙලා තියෙන පිළිවෙලට අපි තේරුම් ගනිමින් වඩමින් ඉදිරියට යාමක් මේ කරා. එතකොට මෙහි ආරම්භක මූලික කුසලතා තුන සාවධාන බව පාලියෙන් කියන්නේ සති කියලා. විමසුම් නොවන පාලියෙන් කියන්නේ සම්පජානකාරී කියලා. ඒ වගේම අකුසලයේ ගෙවීමේ සහ කුසලයේ වැඩිීමේ උත්සාහය පාලියෙන් කියන්නේ ආතාපි කියලා. මේ කුසලතා තුන මූලික වශයෙන් වර්ධනය කරගත්ත ඊට අදාළ කමඨහන් තුනක් ඉදිරිපත් කළා ආනාපාන සති ඉරියාපත සති සම්පජඤ්ඤ සති වශයෙන් ඉතින් සම්පජඤ්ඤ සතියට එනකොට මේ කුසලතා තුන ඉන්ද්‍රිය ධර්ම හැටියට අප තුල වැඩෙනවා සති ඉන්ද්‍රිය පඤ්ඤේන්ද්‍රිය විරි ඉන්ද්‍රිය කියන මට්ටමට ඇති වෙනවා ඒ ඉන්ද්‍රිය ධර්මයේ තෙන්දලා අපි කිසියම් ආයාසයකින් හරවනවා මේ අකුසල් ගෙවීම සහ කුසල් වැඩි වීම පැත්තට. එතකොට තමයි ඒවා බල ධර්ම බවට පත් වෙන්නේ. කිසියම් ආකාරයක ආයාසාත්මක යෙදුමක් යෙදීමක් එතන තියෙනවා. ඒක බලහත්කාරකමක් නෙමෙයි උත්සාහයෙන් කරන යෙදීමක්. මේ සතිය මේ සම්පජඤ්ඤ මේ ආතාපි ගුණය හේවත් විරිය අපි අකුසලයේ ගෙවන පැත්තට සහ කුසලයේ වඩන පැත්තට යොදනවා. ඒක ටිකක් ආයාසයෙන් කළ යුතු එකක්. උනන්දුයෙන් උත්සාහයෙන් කළ යුතු එකක්. ඉතින් ඒක තමයි දැන් මේ කරගෙන යන්නේ බල වශයෙන් ක්‍රියාත්මක කිරීම. සාමාන්‍යයෙන් සිහිනුවන උපදවාගත්තයින් පස්සේ ඉන්ද්‍රිය ධර්ම මට්ටමට වැඩුණම සිහිනුවන සහ වීරිය එතෙන් සිට සරල අනුස්සති කමඨහන් වැඩිම පිළිබඳව අපේ ධර්මයේ උගන්වලා තියෙනවා. නමුත් සතිපට්ඨාන දේශනාවේ ඒ එවැනි කමඨහන් ගන්නෙ නැතුව ඒ කියන්නේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති වගේ කමඨහන් ගන්නෙ නැතුව කෙලින්ම විදර්ශනා කමඨහන් වලට යොමු වෙලා තියෙනවා. නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කිරීමේ පැත්තට මේ සිහිය විමසුම් නොවන සහ වීර්යය යොදලා තියෙන. ඒ අනුව බුදු පියාණන් වහන්සේ පටිකූල මනසිකාර ධාතු මනසිකාර සීවතික මනසිකාර වශයෙන් රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කිරීමේ පැත්තට ඍජුවම මේ කුසලතා තුන යෙදුවා. ඊට අදාළ කමටහන් ඒකම දේශනා කරලා තියෙන කායાનුපස්සනාව ඒක. ඊළඟට නාම ධර්ම පැත්තට සිහිනවන වීර්ය යොදනවා. නාම ධර්ම වල යථා ස්වභාවය තේරුම් අරගෙන ඇලින්න ගැටෙන්න මුලා වෙන්නේ නැතුව නාම ධර්මත් සමග පවතින ඒ කියන්නේ අනිශ්චිත විහරණය සඳහා ඒ සඳහා නාම ධර්ම වලටත් යොමු වෙලා තියෙන වේදනා සංඥා චේතනා මානසිකාර වැනි නාම ධර්ම වලට ඒකයි වේදනානුපස්සනා චිත්තානුපස්සනා දෙකක් ඊළඟට ඉදිරිපත් උනේ ඒ වයිදී ඒ කමඨහන් වලදී කරන්නේ විඳීම කියන මානසික ස්වභාවය ඊළඟට චේතනා සිතිවිලි කියලා අපි කියන චිත්ත අනුපස්සනාවේදී අන්නේ නාම ධර්ම මනවින් අවබෝධ කරගෙන ඒ නාම ධර්ම වල යථා ස්වභාවය තේරුම් අරගෙන මේ නාම ධර්ම වල ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව මේ නාම ධර්ම වලට යට වෙන්නේ නැතුව අකුසල නාම ධර්ම වලට යට නොවි කුසලමය නාම ධර්ම භාවිත කරමින් ඉදිරියට යන්න අපි හුරු වෙනවා. ওই විදිහට නාම ධර්ම රූප ධර්ම කෙරෙහි යථා ස්වභාවය ඒවයි යථා ස්වභාවය අවබෝධ කර ගැනීම කෙරෙහි සිහිය විමසුම් නොවන සහ වීර්යයේදීමක් මේ සතිපට්ඨාන භාවනාවේදී කරනවා. ඊළඟට අවසාන අනුපස්සනාව හතරවෙනි අනුපස්සනාව වන ධම්මානුපස්සනාවට ආපුවම කුසල අකුසල පුණ්‍ය පාප කන්න සුඛ කියන මේ ભેද විභේදනය අතහැරලා දාලා හැම දෙයක්ම හේතුඵල ධර්මතා හැටියට ගැඹුරෙන් අවබෝධ කරගෙන ඒ එකකටවත් අනිශ්චිත වෙන්නේ නිශ්චිත වෙන්නේ නැතුව අනිශ්චිත විහෙරණය අපි හුරු වෙනවා. අනිශ්චිත විහෙරණය කියන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒ ධර්මතාවත් එක්ක පවතිනවා කියන එකයි. ඒක ටිකක් ගැඹුරු දෙයක්. එය ගැඹුරු අවබෝධයකින් සහ දැඩි පුහුණුවකින් පැමිණිය යුතු තැනක් අනිශ්චිත විහෙරණය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට සියලු නාම රූප ධර්ම සමග අනිශ්චිත විහරණය පුහුණු වීමයි ධම්මානුපස්සනාවේදී කෙරෙන්නේ. එතකොට අපි ධම්මානුපස්සනාවටත් යොමු වෙලා තියෙනවා. එහි මූලික වශයෙන් පබ්බ පහක් ඇතුළත් වෙනවා. නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ, උජ්ජංග පබ්බ, සච්ච පබ්බ වශයෙන් මේව නිමිට අපි එහිත් සත්‍ය පබ්බේටත් අපි ඇතුල් වෙලා තියෙනවා. ඉතින් අපි සත්‍ය පබ්බේ පහෝගිය සාකච්ඡාවේදී අපි දුක්ඛ සත්‍ය කොටස මේ අවධානයට ගත්තා. ඉතින් එහි අපේ නිමාවක් කළේ නැහැ ඇත්තටම. එහිදී අපි දුක්ඛ කියන වචනයට අවධානය යොමු කරා මතක ඇති. මේ වචනේ නිරුක්තිය. අපි දන්නවා මේ ධර්මය අවබෝධ කර ගැනීමෙහිලා චතුපටි සම්බිධාවක් අපේ ධහමේ උගන්වනවා. ධර්ම අර්ථ නිරුක්ති පටිභාන කියලා. එතකොට මේ හතරෙන්ම තමයි මේ අවබෝධය කියන එක අපිට එන්නේ ධර්මය කියන්නේ ධම්ම කියන්නේ ඒ කාරණේ නැත්තම් නාම ධර්මයේ හෝ රූප ධර්මයේ අත්ත කියනකොට එහි ව්‍යවහාරාර්ථයයි ධර්මාර්ථයයි කියලා අංශ දෙක අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් තියෙන ඕනම දෙයක විවහාරාර්ථයක්. ලෝක විවහාරය කියලා අපි ඒකට කියනවා සාමාන්‍ය අය දන්න පැත්ත කියලා අපි ඒකට සරලව කියනවා. එතකොට වෝහාරාර්ථේ විවහාරාර්ථේ එක ඊළඟට ඒකේ තියෙනවා ධර්මාර්ථයක්. එන්න මේ දෙකම අවබෝධ කර ගැනීම මේ දෙකම දන්නා බව තමයි ධම්ම කිව්වේ. එතකොට ධම්ම අත්ත කිව්වේ. විවහාරාර්ථයයි ධර්මාර්ථයයි කියන අර්ථ දෙකම නිකම් පටලවා ගන්න නැතුව දෙක වෙන්ව මනවින් දන්නා බව අත්ත. ඊළඟට නිරුක්ති කියන්නේ භාෂාවට. අපිට මේ විවහාරාර්ථය වුණත් ධර්මාර්ථය වුණත් ඉදිරිපත් කරන්න වෙන්නේ කිසියම් භාෂා මාධ්‍යයකින්. භාෂාවට තමයි මෙතන නිරුක්ති කියන්නේ. ඒතර අපි නිරුක්තියත් හරියට දැනගන්න ඕන. සමහර අය නිරුක්තියේදී වරද්ද ගන්න. ඉතින් ඔය කියන ටික දැනගත්තත් මදි. වැටහිලා තියෙන්න ඕන වැටහීමටයි පටිභාන කියන්නේ. තමා වශයෙන් තමන්ට මේවා තමා තුළින් ධර්ම කරුණ වශයෙන් අර්ථයේ වශයෙන් භාෂාත්මකව ගිහිල්ලා අත්දැකීමට හසු වෙලා තියෙනෝනේ. ඒ අත්දැකීමට හසු වෙලා තිබෙන ස්වરૂපය තමයි පටිභාන කියන්නේ. එතකොට ධම්ම අත්ත නිරුක්ති පටිභාන සාමාන්‍යයෙන් නම් අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියලා තමයි වචන හතර ඉදිරිය තියෙන්නේ. මේ වචන පෙළ ගැස්ම ප්‍රශ්නයක් නෑ. නමුත් මේකේ පිළිවෙල ගත්තොත් මුලට එන්නේ ධම්ම. අර්ථ නෙවෙයි. ධම්ම කියන්නේ නිතරම දැන් අපි දන්නවා ධම්මානුපස්සනාවට ඇවිල්ලා ඉන්න නිසා ධම්ම කියන්නේ කාරණේ කාරණේ නැත්තම් නාම ධර්මය හෝ රූප ධර්ම කුසල ධර්මය අකුසල ධර්මය ඔය අපි ධම්ම වල ප්‍රභේද දන්නවනේ ඒ ඒ ධම්මේ තමයි කාරණේ තමයි ධම්ම කියන්නේ අත්ත කියන්නේ ඒකේ විවහාරාර්ථයයි ධර්මාර්ථයයි කියන දෙක නිරුක්තිය කියන්නේ ඊට අදාළ භාෂාමය භාෂා ප්‍රයෝගය ඕනෑම කරුණක් අපේ මිනිස්සු හැටියට භාෂා ප්‍රයෝගයෙන් තමයි තෝරගන්නේ ලියන්නේ කියන්නේ අර්ථකථනය කරන්නේ පැහැදිලි කරන්නේ ඒ ඔක්කොටම අපි යොදන්නේ භාෂා ප්‍රයෝග. භාෂා ප්‍රයෝගයට තමයි නිරුක්ති කියලා කියන්නේ. එතකොට ඔය තුනම හරහා පුද්ගලයෙකුට මේ විවහාර කරුණයි විවහාරාර්ථයයි ධර්මාර්ථයයි මනාකොට අවබෝධ වෙලා තියෙනවන ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. මේ ප්‍රත්‍යක්ෂයයි අවබෝධයයි පටිභාන කියන්නේ වැටහෙන නුවණ කියලා අපි සාමාන්‍යයෙන් ඒක සිංහලෙන් කියන. එතකොට මේ මම කියන්නේ දුක්ඛ කියන වචනේ නිරුක්තිය අපි පහුගිය සාකච්ඡාවේදී ඉදිරිපත් කළා. ක කියන්නේ කම ධාතුවෙන් නැත්තම් දරා සිටීම් අර්ථය දෙන කමති කියන කම ධාතුවෙන් සකස් වුණු කම ධාතුවේ මූල අවස්ථාව ධාතු මූලය නැත්නම් මූලය එතකොට දරා සිටිනවා ඉවසා සිටිනවා වගේ අර්ථයක් කමති කමති කියන වචනේ දු කියන උපසර්ග පදයේ මුලින් යෙදුනම දුෂ්කර අර්ථයයි එතනින් මතු කරන්නේ. එතකොට අමාරුවෙන් නමුත් දරා සිටිනවා කියන අමාරුවෙන් නමුත් යෙදී සිටිනවා කියන අර්ථය තමයි දුක්ඛ කියන වචනේ තියෙන්නේ. ඒ සමහර විට කායික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන්. ඒක නිසා ධම්මදින්නා තේරින් වහන්සේ චූල වේදල්ල දේශනාවේදී දෙකට කඩලා පෙන්නනවා. යංකෝ කායිකං වා අසාතං වේදිතං කායික හෝ කායික වේවා කිසියම් අමාරුවෙන් දරා සිටින තත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යංකෝ මානසිකං වා චේතසිකං වා අසාතං වේදිතං කියලා ඒක දෙකට කඩලා පෙන්වනවා. බුදු පියාණන් වහන්සේත් අපි දැක්ක මෙතන මේ දේශනාවේදීම දුක්ඛං දෝමනස්සං කියලා ඒ ඒ යෙදුම ඒ යෙදුම අනුව තමයි ධම්මදින්නා තෙරින් වහන්සේ මේ කාරණේ දේශනා කරන්නේ. යංකෝ භික්කවේ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සයෙන් දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චති භික්කවේ දුක්ඛං කියලා. කායික පැත්තේ දුෂ්කරතා නමුත් දරා සිටිනවා. ඊළඟට යංකෝ බික්කවේ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදම් උච්චර බික්කේ දෝමනසං කියලා මානසික පැත්තෙනොත් අපහසු නමුත් යම් යම් දේ දරා සිටින ගතියක් තියෙනවා. මේ කායික වේවා මානසික වේවා අමාරුවෙන් දරා සිටින ස්වභාවය දුක්ඛ කියලා කියනවා. දුක්ඛ ධර්මයේ මේ වචන දෙක එකතු වෙනකොට තමයි මැදට උච්චාරණ පහසුව සඳහා සුකෝච්චාරණය සඳහා අල්කයන්ක් වෙනවා. එතකොට දුක්ඛ වෙනවා. ඒ අපි ඔය වගේ නිරුක්ති දැනගෙන ඉඳීමත් වැඩගත් වෙනවා. එතකොට දැන් ඔය දුක්ඛ පිළිබඳ අපිට පටිභානයක් තියෙනවා. පටිභානයක් කියන්නේ අපිට අත්දැකීමක් තියෙනවා, වැටහෙන නුවණක් තියෙනවා. අපිට ওই දුක්ඛය විවිධ පర్యాය වලින් ඕනම කෙනෙකුට භාෂා මාධ්‍යයෙන් පෙන්වලා දෙන්න පුළුවන්. මෙන්න මෙන්න කායික දුක්ඛ කියන්නේ මෙන්න මේවා. මානසික දුක් කියන්නේ මෙන්න මේවා. අපි අමාරුවෙන් දරාගෙන ඉන්න මානසික තත්ත්වයන් මෙන්න මේවා. අපි අමාරුවෙන් නමුත් දරා සිටින කායික තත්ත්වයන් මෙන්න මේවා කියලා අපිට ඕනෑ තරම් මේවා පැහැදිලි කරලා දෙන්න, තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒක තමයි පටිභාන කියන්නේ. පටිභාන පටිසම්පදාව හිතන්න එපා මේවා මේ රහතන් වහන්සේලාට විතරක් ඇති වෙන ඒවා කියලා මේ රහත් නොරහත් බාල අදාළත්වයක් නැහැ චතු චතුපටි සම්බිදාව කියන එක ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ඒක රහත් වෙන්නම ඕනේ නැහැ එතකොට දුක්ඛ පිළිබඳ දුක්ඛ ධම්මය ඒ ධර්මතාවය දැන් අපි දන්නවා එහි අර්ථය දන්නවා විවහාරාර්ථයයි ධර්මාර්ථය කියන ඉතින් විවාහාර අර්ථයේ ඉතින් අසුතව පුතුජනලාගේ සාමාන්‍ය අය මේ දුක්ඛ කියනක ගැන කතා කරන විදිහ අපි දන්නවා. හැබැයි ඒකේ ධර්මාර්ථය ඊට වැඩිය ගැඹුරුයි බවක් දැන් තේරෙනවා. එය එය ධර්මාර්ථයේ තැනකොට එය මේ ධර්මතාවක් විදිහට දකිනවා. දැන් විවාහාර අර්ථයේදී නම් දුක කියන්නේ නැති කරන්න ඕන එකක් කියලානේ කියන්නේ. දුක නැති කරන්න ඕන කියලා කියන්නේ ධර්ම ධර්මයේ පැත්තෙන් කියන කතාවක් නෙමෙයි. ඒක නිකන් අසුතව පුදුජනලා කියන කතාවක්. දුක නැති කරන්න ඕන කියලා. ඉතින් දුක කියලා කියන්නේ ඒගොල්ලෝ එක එක විදිහේ යම් යම් සිද්ධිවල කරදරකාරී සිද්ධිය අරවා මේවට ඉතින් දුක කිය. හැබැයි බුදුරජාණන් වහන්සේත් ඒවා මේ දරා සිටීමට අපහසු බැවින් එවැනි දේවල් දුක්ඛ කියලා විවහාරාර්ථයෙන් ඉදිරිපත් කළා තියෙනවා. නමුත් ධර්මාර්ථයට ගියාම දුක කියන්නේ ඊට වැඩිය ගැඹුරු කාරණයක් කියලා අපිට තේරෙනවා. ඒක හේතුඵල ධර්මතාවයක් මේ කවුරුවත් කරන වැරැද්දක්වත් කවුරුවත් අපිට හදලා දෙන එකක්වත් එහෙම නෙමෙයි. දැන් අපි උදාහරණයක් හැටියට මේ දුක පිළිබඳව කතා කරන වෙනත් සූත්‍රයකට ගිහිල්ලා බැලුවොත් මේ දැන් අචේල කස්සප වගේ සූත්‍රයක්කට අවධානය යොමු කළොත් ඉතින් එතෙන්දී බුදු පියාණන් වහන්සේ මේ කස්සපට ඉතින් කියනවා මේ කස්සප අහනවා මේ මේ දුක. මේ මේ කායික වශයෙන් අපි මානසික වශයෙන් මේ ඇති වෙන මේ දුක්ඛ తত্ত্বය මේ කවුද මේක කවුද ඇති කරන්නේ ආදී වශයෙන් මේ අචේල කශ්‍යප කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් මේ එයා අහන්නේ කින්නකෝ භෝගෝතම සයන්කතං දුක්ඛං බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවකට එන මේ තැනැත්තේ මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ මේ ඔයත්න්ට බලන්න පුළුවන් සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුත්තේ ආහාර වර්ගයට ඇතුළත් සූත්‍රය. චේලකස්සප. ඉතින් මේ දුක පිළිබඳ සංවාදයක් බුදුරජාණන් වහන්සේ සාචේල කස්සපාතර ඇති වෙනවා. ඉතින් අහනවා මේ ගෞතමයන් වහන්සේ මොකද කියන්නේ? ඔබ වහන්සේගේ අදහස මොකද්ද මේ? සයන් කතන් දුක්ඛං මේ දුක මේ අපිම කරගන්න එකක්ද අපි සයන්ගත කියන්නේ තමන්ම කරගන්නවයි කියන අදහස. ඉතිපුට්ටෝ සමානෝ මාහේවං කස්සපා කියලා බුදුරජාන් වහන්සේ ඔහොම අහපුවාම මායවං කස්සපෝති භගවා අවෝච බුදුහාමුදුරුවෝ කිව්වා කස්සපේම කියන්න එපා දුක තමන්ම කරගන්නවයි කියලා කියන්න එපා ඉතින් ඊළඟට කස්සපහනෝ තේනහි භෝගෝතම මේ පරංකතං දුක්ඛං එහෙනම් මේ කිම්පන භෝගෝතම පරංකතන් දුක්ඛං. එහෙමනම් ඔබ වහන්සේ කියන්නේ මේ මේක වෙන කවුරු හරි කරලා අපිට දෙන එකක්ද කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ මායවං කස්සපාති භගවා වෝච බුදුහාමුදුරුවෝ එහෙම කියන්නත් එපා. ඊළඟට අහන කින්නකෝ භෝගෝතම සයන්කතංච පරංකතංච දුක්ඛං. එහෙනම් මේ දෙකේම මිශ්‍රණයක්ද? කොටහක් අපි කරගන්නවා කොටහක් අනුන් කරලා දෙනවා. ඔය සාමාන්‍යයෙන් අන්න අර දුකේ අර අර මතු පිටාරතේ මේ කියවන්නේ කස්සප. ඔය සාමාන්‍ය අසුතවා පුදුජනලගේ දැක්ම මේ කියවන්නේ. දැන් මම මේ උත්සාහ කරන්නේ දුකේ අර පටිසම්භිදාවේ දෙවෙනි කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ අර්ථය. අර්ථයේ තියෙන විවහාරාර්ථයයි ධර්මාර්ථයයි කියලා. දැන් ඔය කස්සප කියවන්නේ විවහාරාර්ථය. අසුතවා පුදුජන කෙනෙක් කියවන කියවිල්ල මේ කියවන්නේ. මේ අසුතව පුදුජන්ලා එහෙම තමයි කියන්නේ මේ දුක මම්ම තමයි කරගන්නේ කියලා එක්ක තමන්ගේ පිට දා ගන්නවා. එහෙම නැත්නම් වෙන කාගේ හරි පිටින් දාන මට මේ දුක දෙන්නේ ආවලා තමයි කියලා. ඉතින් මේ දැක්මෙන් මේ අහන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ මේ හැම කාරණයකටම කියන මායවන් එහෙම කියන්න එපා කියලා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ හැටියට අහන කිම්පන භෝගෝත්තම අසයන්කාරං අපේරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛන්ති කියලා. එහෙමනම් ඔබ වහන්සේ කියන්නේ මේක මේ එහෙම කිසිම හේතුවක් පෙන්වන්න බැරිව ඉබේ ඇති වෙන එකක්ද? ඉබේ වෙන එකක්ද කියලා කියලා අහනවා. ඒකටත් බුදුරජාන් වහන්සේ කියන මායවං කස්ප එහෙම කියන්න එපා කියලා. ඊට පස්සේ කස්සපහන කින්නකෝ භෝගවතම නත්ති දුක්ඛන්ති. එහෙමනම් ඔබ වහන්සේ කියන්නේ දුක කියලා එකක් නැහැයිද? එතෙන්ද බුදුරජාණන් වහන්සේ නකෝ කස්සප නත්ති දුක්ඛං අත්තිකෝ කස්සප දුක්ඛන්ති. ඇයි නැත්තේ දුක කියලා එකක් තියෙනවා. නැහැ කියලා කියන්නේ පා කියලා එහෙමත් උත්තර දෙන. එතකොට මේක ටිකක් බැලුව බැලමට මේ ගැටලුකාරී වගේ සාකච්ඡාවක්. ඉතින් ඔහොම ඔය උත්තර පහ දුන්නම බුදුරජාණන් වහන්සේගෙන් කස්සපහන තේනහි භවංගෝතම දුක්ඛං නජානාති. නපස්සති. එහෙනම් තමුන්නාන්සේට දුක කියලා එකක් නැද්ද? එහෙම එකක් පේන්නේ නැද්ද කියලා අහනවා. නක්වාහං කස්සප දුක්ඛං නජානාමි නපස්සාමි. ජානාමික වාහං කස්සප දුක්ඛං පස්සාමික වාහං. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට දුක තියෙනවා. දුක කියලා එකක් තියෙනවා මම ඒක දන්නවා මට තියෙනවා. ඒක නැත්තේ නෑ. ඉතින් ඊට පස්සේ අහන කස්සප අහන මේ ඔබ වහන්සේගේ උත්තර මට තේරෙන්නේ. මොකද්ද මේ කියන්නේ මම දැන් මේක සයන්කතන්ද කියලා ඇහුවා ඒකටත් එහෙම කියන්න එපා කියනවා පරංකතන්ද කියලා ඇහුවා එහෙම කියන්නත් එපා කියනවා එහෙනම් සයන්කත පරංකත දෙකමද කියලා අහුවම එහෙමත් කියන්න එපා කියලා කියනවා මේක මම කරනවා අනුන් කරනවා කියන දෙකම නැතුව මේ ඉබේ මොකක් හරි දෙයකින් දෙවියන්ගේ කැමැත්තෙන් හරි මොකක් හරි දැන් සමහරු කියන්නේ එහෙමනේ මමත් නෙමෙයි අනුනුත් නෙමෙයි මේක දෙවියන්ගේ කැමැත්ත කියලා එක එක විදිහට එහෙම එහෙමත් නැහැ එපා කියනවා ඊට පස්සේ දුක කියලා එකක් නැද්ද කියලා ඇහුවම මොකද නැත්තේ තියෙනවයි කියලා කියනවා. දුක ගැන දන්නේ නැද්ද? එහෙම එකක් ඔබ වහන්සේ ඔබ වහන්සේ තුලින් දකින්නේ නැද්ද කියලා ඇහුවම මොකද නැත්තේ එහෙම එකක් කියලා මම මා තුලින් දුක දකින්නවා කියලා කියනවා. මේ කියන ඒවා ඔබ වහන්සේගේ උත්තර මට තේරෙන්නේ නැහැ කියලා. එතෙන්දී බුදුරජාන් වහන්සේ ඒක පැහැදිලි කරන ඉතාම වැදගත් මේ අචේල කස්සප දේශනාව. ඉතින් මේ බුදුරජාන් වහන්සේ කියන්නේ කස්සප එහෙම නෙමෙයි. දුක කියන එක පටිච්ච සමුප්පන්නයි. හේතුඵලයක්. කිසියම් හේතු ඇතිකල්හි පවතින දෙයක්. හිමස්මින් සති ඉදං හෝති කියන සිද්ධාන්තයේනේ හේතුඵල ධර්මයේ තියෙන්නේ. කියනවා දුක කියන එක හේතු ඇතිකල්හි පවතින එක. අර කායික වශයෙන් අපහසුයෙන් දරා සිටින ගතිය හෝ මානසිකව අපහසුයෙන් දරා සිටින ගතිය හේතු ඇතිකල්ලි පවතින දෙයක්. මොකද්ද ප්‍රධාන හේතුව වෙන්නේ? කයක් සහ මනසක් පැවතීම. කය ඇතිකල්හි කායික දුක් ඇත. මනස ඇතිකල්හි මානසික දුක් ඇත. ඕව තමයි මේ මේවයි ධර්මාර්ථ. ගැඹුරු අර්ථ. දැන් ওই වගේ ඒවා ආසුතුව බුදුජානලයක ටිකක් කතා කරන්න බෑ. දුකට හේතුව කය කයක් තිබීම කියලා කිව්වොත් මොන පිස්සුද මේ දුකට හේතුව කයක් තිබීම නෙවෙයි මේ වෙන වෙන වෙන වෙන දේවල් කියයි බාහිර දේවල්. හවල් එක හවල් එක හවල් එක මේ රටේ ආර්ථික ප්‍රශ්න, දේශපාලඥයන්ගේ ප්‍රශ්න, අර ලෙඩේ මේ ලෙඩේ ඔය නොඑක් දේවල් කියයි. ඒක තමයි ඉතින් සාමාන්‍යයෙන් අසෝතවා පුදුජන දැක්ම. ඒ දැක්මෙන් ගිය දුක පිරිසිඳ දැන ගැනීමක් නෑ එතන. මොකද බුදුරජාණන් වහන්සේ ධම්සප්පවතුන් දේශනාවේදී අපිට දේශනා කරලා තියෙන්නේ දුක්ඛම් පරිඤ්ඤේය. දුක කියන්නේ ඔය කායික වශයෙන් මානසික වශයෙන් අපහසුයෙන් දරා සිටින ස්වභාවය කියන්නේ දුරු කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක පිරිසිඳ දත යුක්තක්. මොකද දුරු කරන්න බැරි මේ කයයි මනසයි දෙක තියෙනකන් කායික දුක්ඛ සහ මානසික දුක්ඛ පවතින. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ජානාමි පස්සාමි කියලා. දැන් මේ පස්සාමි කියන්නේ මොකක්ද? මේ දුක තමන් තමා තුළින් දකිනවා කියන එක. තමන් තමා තුළින් දකින. එයයි. තමන්ට කයක් සහ මනසක් තියෙනවා. ඒ ස්වභාවය. ඉතින් කය මනස ඇතිතා ඉමස්මින් සති. ඉදම් හෝති. මේක තියෙන්නේ. මේ ඇතිගාලේ මේ පවතී. දැන් අපි මේ ධම්මානුපස්සනාවට ඇවිල්ලා තියෙන. ටිකක් මේවා ගැඹුරින් ධර්මතා හැටියට අවබෝධ කරගන්න ඕන. මේක එක්කෙනා අර අර ප්‍රශ්නේසයි මේ දුක, මේ ප්‍රශ්නේසයි මේ දුක. නේ? ආර්ථික හේනිය නිසා, ආර්ථික උපාතේ නිසා, ලෝක බැංකුව නිසා, කොරෝනා නිසා එක එක ඒවානේ කියන්නේ. ඒවා ඉතින් මතු පිට කාරණා. ඒවා ඉතින් එහෙම කියත හැකියි. ඒවා ඉතින් බාහිර කාරණා. නමුත් අපේ දහමට ගැඹුරින් ගියාම ඒව නෙමෙයි මේ කාරණා. ඉතින් ওই විදිහට බුදුරජාන් වහන්සේ මෙතන පෙන්වන්නේ පටිච්ච සමුප්පන්නයක් හැටියට දුක. ඉතින් එතෙන්දී අර අවිජ්ජා පච්චයා කියන ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන උභවන්ති අනුභවම්ම අජ්ජේන තථාගතෝ ධම්මං දේශේති දුක පිළිබඳ තථාගතයන් වහන්සේ අන්තවලට වැටෙන්නේ නැහැ නැතුව මැද මාවතෙහි මේ දුක කියන එක දුෂ්කරතාවය කායික දුෂ්කරතාවය සහ මානසික දුෂ්කරතාවය කියන එක පැහැදිලි කරනවා අවිද්‍යාපච්චය සංඛාරා සංකාරපච්චය විඥානං ආදී වශයෙන් ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති ආදී වශයෙන් අචේල කස්සපට මේ කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මෙතෙන්දී මේ අපිට වැදගත් වෙන්නේ මේ සූත්‍රයේ මේ විදිහට. ඉතින් අපිට පේනවා මේක ධර්මතාවයක්. හේතුඵල ධර්මතාවයක්. ඉතින් මේ නමුත් සාමාන්‍යයෙන් දැක්මෙන් බැලුවොත් ඒගොල්ලෝ කියන්නේ මේ ජාතිය ජරාව මරණය ශෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනස්සේ උපායාසය අප්පිය සංප්‍රයෝගේ පිය විප්‍රයෝගේ ඉච්ඡාලාභේ මේ වගේ කාරණා තමයි දුකට හේතු වශයෙන් දුක කියලා පෙන්වන්නේ මේවා සාමාන්‍යයෙන් අසුතව පුතුජන දුක කියලා පෙන්වන්නේ මේවා. නමුත් මේවා ධර්මතා. ජාති ධම්මෝ, ජරා ධම්මෝ, ව්‍යාධි ධම්මෝ, මරණ ධම්මෝ, ශෝක ධම්මෝ, පරිදේව ධම්මෝ, දුක්ඛ ධම්මෝ, දෝමනස් ධම්මෝ, උපායාස ධම්මෝ, පිය විප්පයෝග ධම්මෝ, අප්පිය සංපයෝග ධම්මෝ, ඉච්ඡාලාභ ධම්මෝ කියලා මේවා ඇත්තටම ධර්මතා. හේතුඵල. හරිද? එහෙමනේ. දැන් ජාති කියන්නේ හට ගැනීමනේ. අපි සාමාන්‍යයෙන් ඔබට ඉපදීම කියන අර්ථය දෙනවා මේ පුද්ගලය පුද්ගලයක් පුද්ගලයෙක් නැත්නම් සත්වයේගේ පැත්තෙන් ගත්තම ඉපදීම කියන අර්ථය දෙනවා. ජාති කියන්නේ හට ගැනීම කියන එක. ඒතකොට හට ගැනීමට අදාළ දේ ඇති කල්ලි හටගනි. ඒකනේ ධර්මතාවය. ඒ හට ගැනීම අපි දුකක් කියලා ගන්නේ ඒ හටගත්තම ඒකේ දුෂ්කරතාවයකුත් තියෙන්න පුළුවන්. නමුත් මේක හට ගැනීමම දුක කියලා ගත්තොත් ඒක අවිද්‍යාව. එහෙම නෙමෙයි හට ගැනීම හට ගැනීමට අවශ්‍ය හේතු ඇති කල්ලි හටගනි. හටගත්තම යම්කිසි දුෂ්කරතාවයක් තියෙන්න පුළුවන්. ඒක ධර්මතාවයක් නේ එතකොට. ඒක අපි හදපු එකක් නෙවෙයිනේ. අපි ඒකට යට වෙන්න ඕනේ නැහැනේ. ඒක මම කියලා මගේ කරගන්න අවශ්‍යතාවයක් නැහැනේ. මේක ධර්මතාවයක් විදිහට දකින්නවා. දුෂ්කරතාව මූලික වශයෙන් ඇති වෙන්නේ මේ කය මනස නිසා කය මනස දෙක හට ගැනීමට කයක් මනසක් හට ගැනීමට හේතු ඇතිගල්ලි කයක් මනසක් හටගනි. මේ කයක් මනසක් හට ගැනීමටයි ಜಾති කියන්නේ. ඒකයි. කයක් මනසක් හටගත්තම ජරාවටපත් වෙනවා මේ දෙකම. හටගත්ත වෙලාව ඉඳලා ජරාවටපත් වෙනවා. දිරා යනවා. කිරීමේ ඒකත් හේතු ඇතිකල්ලි දෙලාපත් වේ. එහෙම ීමස්මින් සතිය දන් හොත්. ඉතින් මේක ධර්මතාවයක්. හැබැයි ඉතින් ඒක ටිකක් දෙලාපත් වීම අර ඒකේ තියෙන්න පුළුවන් දුක්ඛ ගතිය. අමාරුවෙන් නමුත් දරා සිටින ගතියක් තියෙන්න පුළුවන්. ඒකත් ධර්මතාවයක්. ඒ දුක්ඛ ගතිය ධර්මතාවයක්. දිරාපත් වෙනකොට මතුවෙන එකක් නේ. හැදිරෙනකොට ඉතින් පෙනීම අඩු වෙනවා කියලා අපි කිය. ඉතින් එතකොට අමාරු තත්වයක් තමයි. පෙනී පෙනී තිබුණ අවස්ථාවයි නොපෙනී යන අවස්ථාවයි ගත්තම අමාරු තත්වයක්. ගියාදී එහෙමනේ. නිරෝගීව ඉන්න අවස්ථාවයි රෝගී ඉන්න අවස්ථාවයි දෙක සංසන්දනය කරපුවම රෝගී අවස්ථාව දුෂ්කරයි. එහෙමයි ස්වභාවය. නමුත් ඒක ධර්මතාවය. හේතුඵල ධර්මයක් නේ. ඉතින් ওই විදිහට මේ අපිට තේරෙන්න ඕන මේකේ අත්පටි සම්බිදාව මේකේ මතු පිට අර්ථය විවාහාර අර්ථයයි අසුතව පුදුජනල භාවිතා කරන දෙයි මේ ආර්යයන් මේක මේකේ ධර්මාර්ථය ආර්ය ආර්ය විනය තමයි මේ ධර්මාර්ථයක් කියලා එකක් මතු කරන්නේ. මේ දෙකම දන්නවා නම් තමයි අත්පටි සම්බිදාව කියලා කියන්නේ. ඉතින් අපි දැන් මේ උත්සාහ කරන්නේ නිරුක්තියත් සම්බන්ධ කරගෙන, ඒ කියන්නේ භාෂාව භාෂා ප්‍රයෝග උපකාරී කරගෙන මේක තේරුම් කරගන්න. අනිත් පැත්තෙන් අපි මේක තමා තුළින් දැක්කොත් පටිභානේ තියෙනවා. එතකම් පටිභානේ ඉන්නේ නැහැ. මුල් පටිසම්භිදා තුන එන්න පුළුවන් කෙනෙකුට තමා තුළින් දැක්කොත් තමයි පටිභානේ. එතකොට දැන් අර අචේල කශ්‍යපක සහ බුදුරජාණන් වහන්සේගේ සාකච්ඡාව තුළ අචේල කශ්‍යපට මේන් එතෙන් මේවා තිබුණා. ඒ කියන්නේ ධම්ම එයා දැක්කනේ දුක්ඛ කියන ධර්මතාවය එයා දැක්ක. දැක්ක නිසා දුක ගැන ඇහුවා. හැබැයි අත්ත ගැන කතා කරනකොට එයා ධර්මාර්ථය දැක්කේ නැහැ. විවහාරාර්ථය විතරයි දැක්කේ. එතනින් අචේල කශ්‍යප නතර වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මතාවක් දැක් ධර්මාර්ථයක් ධර්මයක් ධර්මතාවක් දැක්කා ඒ වගේම එහි අර්ථය අචේල කශ්‍යප දකින විදිහක් දැක්කා නමුත් ඒකේ ධර්මාර්ථයක් දැක්කා විවහාරාර්ථයයි ධර්මාර්ථයයි දෙකම දැක්කා ඊළඟට අචේල කශ්‍යප නිරුක්තිය අල්ලන්න බෑ අචේල කශ්‍යපට ඒකයි බුදුහාමුදුරුවෝ කියපු එක මට තේරෙන්නේ නැහැ කියලා කිව්වේ. අයි බුදුරජාණන් වහන්සේ හැම එකටම මායවං කස්සප කිව්වනේ. එහෙම කියන්න එපා කිව්වා. ඊට පස්සේ සමහර ප්‍රශ්න වලට කිව්වා ඒ නැත්තේ තියෙනවා. එහෙනම් දන්නේ නැත්නම් ඒ මොකද නැත්තේ දන්නවා. දැන් මේ බුදුවරුන්ගේ නිරුක්තිය නැත්නම් භාෂා ප්‍රයෝගය භාෂා විවහාරය සාමාන්‍ය කෙනෙකුට ග්‍රහණය කරන්න අමාරුයි. ඉතින් කොහොම නමුත් එයාට නිරුක්ති ප්‍රතිසම්බිදාව තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේට ඒක තිබුණා. ඒ වගේම පටිභාණය අචේල කස්සපට තිබ්බේ නැහැ. එයා මේ ඒක අර විදිහට අර ධර්මයට අනුව තමා තුළින් දැකලා දුක ධර්මතාවයක් විදිහට අවබෝධ කරගෙන හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේ දුක්ඛය ධර්මතාවයක් විදියට හාත්පසින් අවබෝධ කරගෙන හිටියා. පටිභාණය තිබ්බා. හැබැයි අචේල කශ්‍යපත් අන්තිමට ওই හතරටම ආවා. එයා බුදුරජාණන් වහන්සේගේ නිරුක්තිය තේරුම් ගත්තා. මොකද්ද මේ භාෂා ප්‍රයෝගයෙන් කියන්නේ කියලා. ඊළඟට ධර්මාර්ථය තමා තුළින් දැක්කා. ඒක තමයි ප්‍රතිභාණය. දෙතෙන්ට එන්න පුළුවන් වුණා. බුදුජාණන් වහන්සේ ඉඳපු තැනට අචල ගස්වත් ආවා. ඉතින් අපිටත් දෙතෙන්ට තමයි මේ එන්න අවශ්‍ය කරන්නේ. අපි මේ උත්සාහ කරන්නේ ඒක මම මේ උත්සාහ කරන්නේ නිරුක්තියෙන් නැත්නම් භාෂා ප්‍රයෝගය මේ භාවිතා කරන්නේ ධර්ම මේ සාකච්ඡාවක. ඉතින් ওই විදිහට අපි සත්‍ය පබ්බේ දුක්ඛ සත්‍යේ සෑහෙන කරුණු ප්‍රමාණයක් අපි සාකච්ඡා කරගෙන ඇවිදින් අපි නතර වුණා. පෞද්ගලික සාකච්ඡාවේ දුවට මතකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කොටස අපි කතා කරේ නැහැ. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං දක්වා අපි කතා කළා. ඒවා ස්වභාවික සංසිද්ධි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිය විප්‍රයෝග අප්‍රිය සංපයෝග ඉච්ඡාලාභ කියන ඒවා කාගේවත් වැරදි අඩුපාඩුකම් දෝෂ කවුරුවත් අපිට කරන ඒවා අනුන් කරලා පටවන ඒවා එහෙම නෙමෙයි හේතුඵල ධර්මතාව විදිහට අපි අවබෝධ කරගත්තා අවබෝධ කරගත්තම මොකද්ද අපි තුල ඇති වෙන කුසලතාවයේ මේ ධර්මතා හමුවේ නොඇලී නොගැටි නොමුලාව ඉන්න පුළුවන්. ඒකටයි කියන්නේ අනිශ්චිතෝච්ච විහෙරති. නචකින්චි උපාදීයති කිව්වේ ඒකයි. එහෙම වෙන්න පුළුවන්. ඊළඟට අපි මේ කතා කරපු ඊළඟ කාරණේ අන්තිම බුදුජානනාංශය දේශනා කරපු දේ බලමු. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණේටත් මතක් අවධානය යොමු කරමු. ඉතින් එතෙන්දී <coughs> බුදුරජාණන් වහන්සේ කතමා කතමේච බික්කවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සේයතිදම් රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ ඉමේ උච්ඡන්ති බික්කවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්චති වික්‍රේ දුක්ඛං අරිය සත්‍යං කියලා දුක්ඛාරිය සත්‍ය පැහැදිලි කිරීම එතකින් අතර කරන නමුත් මේක නම් බොහොම සංක්ෂිප්තව සංකිට්ඨේන කියලාමනේ කියන්නේ. හකුල වල කියන්නේ. ඉතින් හකුල වල කියපු එක අපි ටිකක් දිගහැර ගන්න වෙනවා. අපි මේ පංචස්කන්ධ ස්කන්ධ කන්ද කොටසදී අපි මේක හුඟක්ම සාකච්ඡා කරලා තියෙන නිසා මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ පංචස්කන්ධ පිළිබඳ මූලික වැටහීම තියෙනවා. නමුත් මම මෙහිලා එක ස්කන්ධයක් පිළිබඳව දෙකක් පිළිබඳ අවධානය යොමු කරමු. අපි නාම සහ රූප දෙපැත්තට සම්බන්ධ කරලා දැන් රූප රූප රූප ස්කන්ධය අපි ඉස්සෙල්ලා අවධානයට ගමු. රූප ස්කන්ධය ගොඩනැගෙන ආකාරය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉස්සෙල්ලා නාම රූප පැහැදිලි කරනවා. කතමංච බික්කවේ රූපං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා. ඝන ද්‍රව වායු ශක්ති කියන මේවා මේවායේ මනා සම්මිශ්‍රණය නිසා යම් යම් මේවා මිශ්‍ර වීමෙන් ඇතිවන්නා වූ රූප ධර්ම තියෙනවා ඒවට තමයි උපාදාය රූප කියන්නේ ඊළඟට මේ උපාදාය රූපවල නාම ධර්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වශයෙන් සත්ව සත්වයන් තුළ විතරක් සිද්ධ වෙන දෙයක් මේ නාම ධර්ම ක්‍රියාත්මක වීම ඊට පස්සේ නාම නාම රූප ධර්ම එකට ගොනු කිරීමක් විඥානයේ විශ්ින් කරනවා එහෙමයි සත්‍යය කියන தත්ත්වේ නිර්මාණය වෙන්නේ එතකොට මෙතන මේ ස්කන්ධ ගොඩනැගීමේදී බුදුරජාණන් වහන්සේ මේ විඥානයේ විසින් කරන්නා වූ එක්තරා ක්‍රියාකාරකමක් තමයි අතරම පෙන්වන්නේ. මේකේ මූලිකයා නැත්තම් මේ කන්ද ගොඩ ගැහිීමෙහිලා කන්ද සකස් කිරීමෙහිලා මූලිකයා වෙන්නේ ප්‍රධානියා වෙන්නේ අත්‍තරම විඥානය. එයා තමයි මේ රූප කන්ද, වේදනා කන්ද, සංඥා කන්ද, සංකාර කන්ද, විඥාන කන්ද ගොඩ ගන්න. කන්ද කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කියන කන්දම තමයි. ගොඩ රස රාශිය කියන අර්ථයේ කන්ද කියන්නේ. විඥානයේ රූපකන්ද ගොඩ ගන්න විදිය බුදුරජාන් වහන්සේ පෙන්වනවා. යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්න. අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුගමං වා යං හීනං වා පනීතං වා යන් දූරේවා සම්තිකේවා සබ්බන්තං රූපකන්දං කියලා. එතකොට මේ රූප ධර්ම වල තියෙන ගති ලක්ෂණ ස්වરૂප ස්වභාව ඒවයි තියෙන යම් යම් විඳනීය ලක්ෂණ ඇහැට පේන කනට ඇහෙන නාසයට දිවට කයට දැනෙන වර්ණ ගන්ධ රස ගුණ මේවා නිසාවෙන් යම් වේදනාවක් යම් වින්දනයක් ඇති කරනවා එතකොට මේ වින්දනය නිසා විඥානය මොකද කරන්නේ මේවායේ වින්දනය විජානනය කරගන්න රූප ධර්ම වල. වින්දනීය ලක්ෂණය විඥානනය කරගන්න. විශේෂයෙන් දැනගන්න විඥානනය කරගන්නවා කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේවා එක්රැස් කරනවා. මූලික වශයෙන් අතීත අනාගත පච්චුප්පන්නං කියලා එකතු කර එකතු එකතු වීමක් එකතු කරනවා කියලා දැනට මම කරනවා කියන වචනේ පාවිච්චි කරන්න. පස්සේ අපි ඒක අයින් කරගන්න වෙනවා. එකතු කරනවා. දැන් බලන්න අපේ ජීවිතයට පොඩ්ඩක් යොමු වෙලා තිබෙමු වුණොත් අපේ ගෙදර දොරේ වටපිටාවේ තියෙන දේවල් වල අතීත කොටස අතීත රූප ධර්ම ටිකක් තියෙනවානේ. අතීත රූප ධර්ම කියන්නේ අතීතේ අපි පාවිච්චි කරලා පරිහරණය කරලා භාවිතා කරලා දැන් අපි ඒව පාවිච්චි කරන්නේ භාවිතා කරන්නේ පරිහරණය කරන්නේ නැහැ. ඒ නැති වුණත් ඔය තියෙනවනේ බලන්න. ගෙදර දොරේ ඔය ලාච්චු වල අල්මාරියේ ඔය තැන් තැන් වල දාගෙන තියෙනවා. ඉතින් අපි ඒවයි එහෙම පිටින්ම බැහැර කිරීමක් කරන්නේ. දැන් මේ රූප ධර්ම අපි පාවිච්චි කළේ භාවිතා කළේ පරිහරණය කළේ බොහෝ කාලයකට ඉස්සර. ඒ වුණාට තියෙනවා. දැනුත් තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපිට නිකන් විමතියක් තියෙනවා මේක ඉස්සර පාවිච්චි කරා දැන් පාවිච්චි කරේ නැති වුණාට ආයිමත් ඕන වෙයිද දන්නේ මේක. කමන්න නැති ඕක වැඩකට ගත්ත හැකිනේ කියලා. මේක අතීත රූප ධර්මයක්. රූප ධර්මයක් හැටියට අපි මේක බැලුවේ ඇහුවේ වින්දේ අතපත ගෑවේ මේකෙන් ප්‍රයෝජන ගත්තේ අතීතේ. නමුත් තියෙනවා. පැත්තකින් තියලා තියෙනවා අයිනෙන් තියලා දෙනවා. පරිස්සම් කරලා තියලා දෙනවා. දැන් පාවිච්චි කරන්නේ නැහැ. එහෙම ඒවා නැද්ද කියලා බලන්න. ඉතින් ඕකෙන් බුදුරජාණන් වහන්සේ කන්ද හැදෙන හැටි පටන් ගන්න. යම් කිංජ රූපං අතීතං. ඊට පස්සේ පච්චුප්පන්න කියන වර්තමානයේ දැන් අපි පාවිච්චි කරන පරිහරණය කරන ද්‍රව්‍ය භාණ්ඩ වතුර රසක් තියෙන. ඒවට නම් අපිට ඕන තරම් හේතු සාධක කියන්න පුළුවන්. මේ මේ මේ දේ මොකටද මේක මේක මේක මොකටද කියලා ඇහුවොත් මේක මේ මේ වැඩේට මේ මේ වැඩේට මම දැන් පාවිච්චි කරනවා. අපි පාවිච්චි කරනවා. අපේ අය පාවිච්චි කරන අපේ රට අපේ ගම අපේ ජාතිය අපේ ආගමේ අය ඔක්කොම අපි මේක පාවිච්චි කරනවා කියලා ඕන තරම් හේතු සාධක කියලා වර්තමාන රූප ධර්ම ගැන කියතේ. එයාට අනාගත සමහර ඒවා තියෙනවා මේ හෙට අනිද්දට ඕන වෙයි, ලබන සතියට ඕන වෙයි, ලබන අවුරුද්ද ඕන වෙයි කියලා දැනටමත් ගෙනල්ලා තියාගෙන ඉන්නේ. එහෙම නැද්ද බලන්න. මොන්තරම් තියෙනවා. අපේ මුළු තැන්ගෙට ගොස්සියට ගියොත් දැනට උයන්න අවශ්‍ය කෑම විතරක් නෙවෙයිනේ තියෙන්නේ. තමයි තව සතියක් දෙකක් අනාගතයට අවශ්‍ය වෙන තරමට අපි ආහාර පාන ගෙනල්ලා තියලා තියෙනවා. ඇයි ඒ? මේ රූප ධර්ම මොකටද? දැන් පාවිච්චියක් නැහැ. හැබැයි හෙටට අනිද්දට ලබන සතියේට ඕන වෙනවා. දැන් පේනවාද මේ අතීත අනාගත පච්චුප්පන්න කියන සාධකේ ස්වභාවිකයි කියලා. මේක කාගේවත් වැරද්දක්වත් දෝෂයක්වත් කර්මයක්වත් නෙමෙයි. දෙවියෙක් බ්‍රහ්මීය යකෙක් කරන වැඩක් නෙමෙයි. මේක හරිය හේතුඵල ධර්මානුකූල ස්වභාවික සංසිද්ධියක්. ස්වභාවික සංසිද්ධිය. හැබැයි ඔය ඔය ස්වභාවිකත්වයේ තුල ගොඩ ගැහෙන. රූප ධර්ම ගොඩ ගැහෙන. හොඳට බලන්න. ගොඩ ගැහිලා නැද්ද කියලා ගොඩ ගැහිලා තියෙනවා. ඔන්න කණ්ඩ හැදෙන්නේ. අජ්ජත්තං වා බහිද්ධාවා. සමහර වෙලාවට අජ්ජත්තං කියන්නේ තමා වශයෙන් සලකන. මගේ කියන අර්ථය නෙවෙයි. තමා වශයෙන් සලකන ගතිය. බහිද්දාවා කියන්නේ වෙන කෙනෙක්. දැන් අපි ලං අපි එකතු කරගෙන තියෙන දේවල් අපි කියන මේ මේක නම් මගේ පරිහරණයට මේක මගේ පරිහරණයට නෙවෙයි තියෙන්නේ මේක මේ අපේ මහත්තයාගේ නැත්නම් අපේ නෝනාගේ මේක මගේ දරුවාගේ මේක අපේ අම්මගේ තාත්තගේ වෙනත් කෙනෙකුගේ පරිහරණයට තියෙන දෙයක් රූප ධර්මයක්. නමුත් ඒක මම පරික්ෂම් කරනවා මම ඒක රැක බලා ගන්නවා මම ඒක තියා ගන්නවා. ඒ එහෙම දේවල් ගොඩක් නැද්ද? දැන් Tamange ටික විතරමද තියෙන්නේ? අනිත් අයට වුමනා කරන දේවල් අපි රැක බලාගන්නේ නැද්ද? පරිස්සම් කරගන්නේ නැද්ද? තියාගන්නේ නැද්ද? තියෙන. හොඳට බැලුවොත් තියෙන. එහෙනම් අජත්තං වා බහිද්ධාව තමා වශයෙන් සලගන රූප ධර්මත් සෙසු අයගේ ට අදාළ වන්නා වූ රූප ධර්මත් අපි එකතු කරගෙන තියාගෙන ඉන්න. ඒක ස්වභාවික නැද්ද? හේතු බල ධර්මතාවයක් නොවේද? ධර්මතාවයක් නොවේද? ධර්මතාවය. ඊළඟට ඕවයේ තියෙන ගති ලක්ෂණ බැලුවොත් ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා එහෙම දේවල් තියෙන රූප ධර්ම. ඉතින් ඕලාරික කියන්නේ ඝන බහල ගොරෝසු බර වගේ අර්ථයකින් කියන්නේ. එහෙම රූප ධර්මත් තියෙනවා. සුකුම කියන්නේ ඊටාම සියුම් කියන අර්ථේ. එහෙම කුඩා සියුම් දේවලුත් තියෙනවා. නිකන් සරල උදාහරණයක් ගත්තොත් ඕලාරික වටිනාකම් සහ සුකුම වටිනාකම් ගන්නවා. දෙකෙන්ම අපි එකතු කරන් ඉන්නවනේ. දැන් රත්තරන් භාණ්ඩ මිල මුදල් වල තියෙන සුකුම වටිනාකම. හරි ෆ්ලෙක්සිබල් එහෙම ගතියක් තියෙනවා. හැබැයි ඕනම වෙලාවක මේ නිකන් හරවන්න පුළුවන්කම තියෙන ඒ වටිනාකම් යම් යම් දේවල් වලට ශනිකව. හැබැයි සමහර වල වටින සමහර දේවල් වල වටිනාකම් මේ ලේසියෙන් හරවන්න අමාරුයි. ඊටමක් ගයක් වාහනයක් නැත්නම් gedara තියෙන තව මොන හරි ඇඳපුතු මේස වගේ දේවල් වල වටිනාකම ෂණිකව මේ හරවන්න බෑ ඒවා ඕලාරිකයි. ඒ වගේ ලක්ෂණ තියෙනවනේ නිකන් අඳුනගන්න පුළුවන් නේ ඕලාරිකන් සුකුමන්. අපි දෙකම තියාගෙන අපි සමහර වෙලාවට අර වගේ වත්කම් ඉඩ කඩන් යාන වාහන වගේව තියාගෙන ඉන්න මේවා ඉතින් වටිනාකමක් තියෙන හැබැයි ඕලාරිකයි. ඝන බහල වටිනාකමක් තියෙන. නිලමුදල් රත්රන් භාණ්ඩ වගේව සුකුමයි හරි ෆ්ලෙක්සිබල් ඕන වෙලාවක මේක වටිනාකම ශනිකව හොමාරු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔහොම දේවල් නැද්ද? ඕලාරික සුකුම රූප ධර්ම, ඕව රූප ධර්ම. නාම ධර්ම නෙවෙයි. රූප ධර්ම. හේනම් පනීතම්. අපි අර විදිහට එකතු කරන් ඉන්නවනේ කණ්ඩ ගොඩ ගහන අර විදිහට. ඊට පස්සේ හීනම් පණීතම් හීන ප්‍රණීත. හීන ප්‍රණීත භාවය හුඟක් වෙලාවට වින්දනීය පක්ෂයට අදාළව තියෙන්නේ. මේ රූප ධර්මය රූප ධර්ම හුඟක් අපි වින්දනේ සඳහා තියෙන දේවල්. හීන පණීත. දැන් හීන පැත්ත අපි හුඟක් සැලකන්නේ කායික වින්දනයට අදාළ දේවල්. කායික වින්දනයට අදාළ දේවල් ටිකක් රළු ගොරෝසු දේවල් තියෙනවා. ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ඒත් යාන වාහන ආදී පැත්තෙන් ගත්තම ඒවා මේ හීන කියලා අපි ගන්නවා ඒක. පණීත කියන්නේ හුඟක් මානසික පැත්තට අදාළ දේවල්. දැන් කලාව, සාහිත්‍ය, අපි රූපවාහිනියෙන් බලන දේ, සංගීත වශයෙන් අසන දේ, ඒවා මොනවාද? ඔක්කොම රූප ධර්ම. ශබ්දයේ රූපය, ඔක්කොම රූප ධර්ම. ගන්ධය, විලවුන් වශයෙන් ගල්වන දේ, ගඳ සුවඳ. හැතැම් රස රස වර්ග ඇත්ත වශයෙන්ම කන්න කෑමට අවශ්‍ය නැහැ. නිකන් වින්දනයේ සඳහා ලබන රස වර්ග. සමහර කෑම වර්ග හදන්නේ ඇයිද කියලා බලන්න හොඳට කල්පනා කරන්න. ඒක හදන්නේ හොදෙක් මානසික වින්දනයේ සඳහා. ශරීරයට අවශ්‍ය කෑම. කෑමක් හැටියට නෙමෙයි. නැතනම් බීම වර්ග බොන්නේ ඇයි කියලා බැලුවොත් අන්න ඒවයි තියෙන මේ රූප ධර්ම වල තියෙන හීන පනීත ගතියක්. මේ පනීත පැත්ත මේ හොඳයි උසස් කියන අර්ථේ නෙමෙයි. හීන කියන්නේ පාත් කියන අර්ථයෙන් ගන්න. කුසල අකුසල පැත්තට ගන්න එකක් නෙමෙයි මේ කුසල අකුසල කතාවක් නෙමෙයි මේ රූප ධර්ම වල තියෙන්නේ. මේවයි තියෙන එහෙම ගතියක්. හුඟක්ම කය ඉලක්ක කරගත්ත ලක්ෂණය ගොරෝසු ගතිය. ඔය කයින් විඳින දේවල් හරිම ගොරෝසුවට, රළුවට විඳින්න. මනසින් විඳින දේවල් සුකුමයි. පනීතයි. ඒ බොහොම සියුම් මානසින් විඳින. ඒ ලක්ෂණය තියෙනවා. ඊනම් පනීතයි. යන් දූරේවා සම්තිකේවා සමහර රූප ධර්ම අපි ළඟම තියන් ඉන්නවා සමහර ඒවා දුරින් තියන් ඉන්නවා ඈතින් තියෙන ළඟ තියෙන ඒක කාල කාල අවකාශය පිළිබඳ කාරණා දැන් ඔය 11 ආකාරය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ අපිට තේරෙන්න නැතුව මේ කන්ද කොට ගැහෙන්නේ ඔය 11 ආකාරයට කියලා සංඛ්‍යාව අල්ලගත්තොත් එහෙම වරදින්. අපේ තියෙනුනේ සංඛ්‍යා අල්ලන ගතිය සංඛ්‍යා උපාදානය කියලා ලෙඩක් තියෙනුනේ මොකක් හරි කිව්වොත් එහෙම එච්චරයි තියෙන්නේ සංඛ්‍යාව විතරයි තියෙන්නේ. බුදුහාමුදුරු කියලා තියෙන්නේ 11යි. තව කවුරු හරි මොකක් හරි කිව්වොත් රණ්ඩු කරගන්නෝ නෑ නෑ 11යි තියෙන්නේ ඕකේ. 11ට වැඩි නෑ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ සංඛ්‍යාව උපාදාන කරගෙන මේ නිත්‍ය සංඥාවෙන් 11මයි තියෙන්නේ තියෙන්නේ කියලා කියන්නේ නෑ. අපිට තේරුම් ගන්න ඕන නිසා අපේ ජීවිතය සම්බන්ධ කරලා ටිකක් කියනවා. කියනකොට කියනකොට තේරෙනවා. ඉතින් 11 ආකාරයකින් මේක පැහැදිලි කරා. දැන් ඔය 11 ආකාරය අපේ ජීවිතය තුලින් බැලුවොත් කොහොම රූපකන්දක් ගොඩ ගැහිලා නැද්ද අපේ ජීවිතේ? පැහැදිලිවම ගොඩ ගැහිලා තියෙනවනේ. ඒක අපිට ප්‍රත්‍යක්ෂ. බොරු නෙමෙයි. රූපකන්ද ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඕක තමයි රූපකන්ද, රූපකන්ද. ඒක ධර්මතාවයක් විදිහට දකින්න බුදුරජාණන් වහන්සේ මේ ධම්මානුපස්සනාවේදී කියන්නේ ධර්මතාවයක් හැටියට දකින්න. උපාදාන කරන්න එපා. උපකන්දක් තියෙන්න පුළුවන්. Tamanට කියලා තමා වශයෙන් සලකන කොටසක් තියෙනවා. අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන්නේ තමන් වශයෙන් සලකන රූපකන්දක් තියෙනවා. අනිත් එක්කෙනා දිහා බලපුවම ළඟ ඉන්න කෙනා තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව අම්මා තාත්තා දූ දරුවා සල්වාසය ඥාතිය මිත්‍රය හිතවතා එකට වැඩ කරන මිනිස්සයා මේ මිනිස්සයා දිහා බලපුවම එයාට රූපකන්දක් තියෙනවා අඳු තියෙනවා හැමෝටම ඒවා ස්වභාවිකයි හේතුඵල ධර්මතාවක් රූපකන්ද අපිට එහෙම දකින්න බැරි වුණොත් තමයි මේ හුටපට ප්‍රශ්න ගැටලුව හැලීම් ගැටීම් මුලා ගන්න. පොර බැදීම් රණ්ඩු කර ගැනීම, අඩු වැඩි කරන්න දඟලීම්. මේවා තියෙන්නේ මේ උපාදාන කෙරුවොත්. මේවට තණ්හාමාන දිට්ඨි කෙරුවොත්. තණ්හාමාන දිට්ඨි කරන එක නේ උපාදාන කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපස්කන්ධේ කිසිම ප්‍රශ්නයක් නැහැ. රූපස්කන්ධේ සමහර විට ඇති අර දුක්ඛ ගතිය. අමාරුවෙන් දරා සිටින ගතිය ඇති. ඒක ඉතින් ධර්මතාවයක්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. හැබැයි සංකාර දුක්ඛය හදාගන්නේ මේක උපාදාන කෙරුවොත්. ඒකයි බුදුරජාන් වහන්සේ පංචක්ඛන්දා දුක්ඛා කියන්නේ නැතුව එහෙම දේශනා කරලා නැහනේ කොහෙවත්. පංචක්ඛන්දා දුක්ඛා කියලා පංචස්කන්ධයේ දුකක් කියලා. පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙන එක. පංචස්කන්ධයට උපාදාන වීම දුක්ඛ හැටියට. නිසා අපි උපාදාන නොවි ධර්මතාවක් හැටියට දකිමු රූපස්කන්ධය ධර්මතාවයක් හැටියට හේතුඵල ධමයක් හැටියට ඇති වෙලා පැවතිලා නැති වෙලා යන්නේ. ඉතින් හේතු ඇතුව කන්ද හැතුණා. කන්දක් හැදෙන්න අවශ්‍ය හේතු ඇති කල්ලි කන්ද හැදේ. හිමස්මින් සතේ ඉදම් හෝති. දුක කාගේවත් වැරද්දක්ද අඩුපාඩුවක්ද දෝෂයක්ද කාටවත් බැනඬ ගන්න ඕන එකක්ද? ප්‍රශංසා කරන්න ඕන එකක්ද නැත්නම් නිඳා කරන්න ඕන එකක්ද? තෑගි දෙන්න ඕන එකක්ද? එහෙම එකක් නැහැ. ඊට අදාළ හේතු ඇති කල්හි ඒ කන්ද ඇති වෙනවා. ඒකයි. හේතු ඇති කල්ලි කන්ද පවතිනවා. හේතු ඇතිතා කන්ද පවතින හේතු ඇතිතා කන්ද පවතින. ඒ කන්ද පවතින්නට අවශ්‍ය හේතු නැති කල්හි කන්ද නොපවතී. ඉමස්මින් අසති දන් නොහොති. ඉතින් ඔහොම දැක්කනම් ප්‍රශ්නේ ඉවරයිනේ. ගැටලුව ඉවරයි. අන්තෝ ජටාව ඉවරයි. ඇතුළත ගැටි ඕකනේ. කොහොම දකින්නේ ඊළඟට බාහිර කඳුත් තියෙන රූප කඳු නෝනාගේ රූප ගන්ධ, මහත්තයාගේ රූප ගන්ධ, අම්මාගේ රූප ගන්ධ, අප්පච්චිගේ රූප ගන්ධ, දරුවන්ගේ රූප ගන්ධ. අසල්වාසියාගේ ඥාතියාගේ, යාළුවාගේ මිත්‍රයාගේ රූප ගඳු. ඒත් කොහොම තමයි ওই විදිහටම තමයි ඒ කඳු හැදිලා තියෙන්නේ. එහෙනම් ඒ කඳු අල්ලගෙන උඩ පනින්න ඕනේ නෑ. සමහරු එමනේ මේ කන්දත් මගේ තමයි, ඒ කන්දත් මගේ තමයි, කඳු යායම මගේ තමයි කියලා ඔක්කොම බදාගන්න. බදාගත්තම කාටද ප්‍රශ්නේ තියෙන්නේ? බදාගත්ත කෙනාට. ඒවට තණ්හා කරන කෙනාට ඒවට මාන. මගේ කන්ද ලොකුයි, අර කන්ද පුංචි, මගේ කන්ද හැඩයි, අර කන්ද කැතයි. මාන කරන එක්කෙනාට. මොකද ඔය හැඩයිනි, හැඩ නැති එකයි ඔක්කොම අනිත්‍ය අනාත්මයිනේ. කන්දත් අනිත්‍ය අනාත්මයි, කන්දේ හැඩය උස මහත ලස්සනයි කියන එක, කැතයි කියන එක ඒ ඔක්කොම අනිත්‍ය අනාත්මයි කියලා අපි දැන් අවබෝධ කරගෙන තියෙනවා. ඒක ඕවා අල්ලගත්ත කෙනාට උපාදාන කරගත්ත කෙනාට දුක තමයි. මාන. දික්ටි. දික්ටි කියන්නේ වැරදි සංඥානේ, වැරදි තේරුම් ගැනීම මේ නිත්‍යයි කියලා හිතුවොත්. මේක ලෙඩ වෙන්නේ නැහැ මේ රූපගන්ධ නිරෝගී නිරෝගීව තියාගන්න පුළුවන් කියලා හිතුවොත්. ගෙවෙන්නේ නැහැ මේක ගෙවෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒවා මිත්‍යා දෘෂ්ටි. දෘෂ්ටි. ගෙවිලා ඉතින් ඒවා මේ අපි අපි තුලින් අනිකා තුලින් අපි දකින්නවා. ඒකයි ස්වභාවය. ඉතින් ওই රූපකන්ද හැටි. රූපකන්ද ගොඩක් Tamanට කියලා කන්දකුත් තියෙනවා. අනිත් තව කඳු ටිකක් වටේට තියෙනවා. ඉතින් මොකද? කඳු යායම කඩා වැටෙනවා. මේ කන්දත් Tamanගේ රූපකන්දත් අනිත්‍යයි අනාත්මයි විපරිණාමී. සමුදය වුණා වගේම වය වෙනවා. හේතුවක ඵලයක්. හැටියටයි හටගත්තේ හේතුක ඵලයක් විදිහටයි පවතින්නේ. හේතුක ඵලයක් විදිහටම කන්ද කඩා වැටෙනවා. එච්චරනේ ඕකේ තියෙන්නේ. ඒක තමයි අපේ ධම්මානුපස්සනාවේදී අපි අවබෝධ කරගන්න දේ, තේරුම් බේරුම් කරගන්න දේ, පුහුණු වෙන දේ. කොහොමයි? රූපගන්ධ. එහෙනම් උපාදාන නොවේ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඊට අවශ්‍ය මේ දැනුම තියෙන්න ඕන මේ පටිසම්භිදාව තියෙන්න ඕන. සිව්පිරිසිඹියාව අපිට වැදගත් වෙනවා. එහෙම. ඊළඟට අපි නාම පැත්තට මදක් යොමු කරමු යොමු වෙමු. වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් නාම පැත්තෙන් හැදෙන කඳු හතරක් බුදු පියාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. වේදනා කියන්නේ විඳීමනේ. අපි කවුරු කාටත් අත්දැකීම තියෙන ධර්මතාවය අපි දන්නෝ සිව් පිරිස ඉන්දියාවෙන් අපිට ඒ පළවෙනි එක අපිට හැමෝටම තියෙනවා. ඒක ඉතින් අසුතව පුතුජන්ටත් තියෙනවා. මේක ධර්මතාවයක් හැටියට මේ යම් අත්දැකීමක් තියෙනවා. ගැඹුරු අත්දැකීමක් නොවුනත් අසුතව පුතුජන්ට මේ මේ වේදනාව විඳිනවා වින්දනය කියලා එකක් දකිනවා. ඉතින් ඒකට කැමතියි. එහෙම එකක් තියෙනවා. දකිනවා. ධර්මතාවය. ඉතින් අපි ධර්මතාවය දකින වින්දනය කියලා දෙයක් අපි තුල තියෙනවා. අපි විඳින්න කැමතියි. ආදී වශයෙන් දකින. සමහරට සුඛ දුක්ඛ දුක්ඛම සුඛ තත්ත්වයක් දකින්න පුළුවන්. අපි ඒකට කිව්ව ස්ව ස්වලක්ෂණය කියලානේ. ස්වලක්ෂණේ සමහර විට ඉතින් ධර්මාර්ථයට ආපුවම වේදනාවේ පොදු ලක්ෂණයක් දකින්න. වේදනාවේ සමුදය කොහොමද හටගන්නේ වේදනාව? ඉන්දනේ විඳීම කොහොමද හටගන්නේ? පස්සපච්චය වේදනානේ. දැන් අසුතව පුදුජන කෙනෙක්ගෙන් අහුවොත් එහෙම වේදනාව ඉන්දනේ හටගන්නේ කොහොමද කියලා? යාම වෙන වෙන දේවල් කියයි, බාහිර දේවල් කියයි, අරක නිසායි, අරයා නිසායි, මෙයා නිසායි. දුක් වේදනාව හටගන්නේ කොහොමද කියලා අහුවොත් කියයි අරය නිසයි මේ දුක මෙයා නිසයි මේ දුක ධර්මයට ගිහිල්ලා බලපුවම ඒක තමයි ධර්මාර්ථයයි විවහාරාර්ථයයි ධර්මාර්ථයයි අතර වෙනස මේ දෙකම දන්න එක තමයි අත්පටිසම්භිදාව කියලා කියන්නේ අපි දන්නවා පස්සපච්චය වේදනා. ඉන්දනය කියන එක ඇති වෙන්නේ පස්සේ පස්ස කොහොමද ඇති වෙන්නේ තින්නම් සංගති පස්සෝ ඉන්ද්‍රියය අරමුණයි හමු වෙද්දී මනස විඥානේ අවදි වුණොත් චක්කුංජ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදන එහෙම දන්නේ ආර්ය ශාවකෙක් විතරයි ඒක තමයි අත් පටිසම්භිදා කියලා කියන්නේ. මේකේ ධර්මාර්ථය දන්නවා. මේකේ හැබෑ විවුහය, හැබෑ ස්වરૂපේ හැබෑ සකස් වීම. මේකේ සමුදය, මේකේ පැවැත්ම, මේකේ වය. මේ වගේ දේවල් අසුතව පුදුජණේක දන්නේ. ඉතින් වේදනාවේ සමුදය, වේදනාවේ පැවැත්ම, වේදනාවේ වය. ඒක අපි දන්නේ. ඒක තමයි ධර්මාර්ථය. ඉතින් පස්සපච්චය වේදනා. දැන් මේකට කාටවත් දොස් කියන්න ඕනද? මේ වේදනාවට, සුඛ වේදනාවට කාටවත් තෑගි දෙන්න ඕනද? ප්‍රශංසා කරන්න ඕනද? නැත්නම් මට තෑගි දෙන්න මං ආඩම්බර වෙන්න ඕනද? මං සුඛ වේදනාව විඳිනවා කියලා? නැත්නම් වෙන කෙනෙකුට තෑගි භෝග දෙන්න, ප්‍රශංසා කරන්න, සම්මාන දෙන්න ඕනද? අපිට සැප දෙනවා කියන්නේ? අසුතවතුජ්ජන්ගේ පැත්තෙන් නම් එහෙම තමයි. මම සැප විඳිනවා කියලා තමන් ආඩම්බර වෙනවා නැත්නම් මට මේ සැපේ දුන්නේ අහවලා කියලා ඉතින් එයාට තෑගි භෝග දෙන්න යනවා එයාල්ල ගන්න බදා ගන්න යනවා එතකොට තමයි දුක හදන්නේ නෑ ආර්ය හැටියට අපි දන්නවා තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා තුනක හමු වීමෙන් පස්සයත් පස්සේ නිසා වේදනාවක් නිදීමත් කියන දේ ඇති වෙනවා එච්චරයි මේ තුනත් අනිත්‍ය යනාත්මයි, පස්සයත් අනිත්‍ය යනාත්මයි, වේදනාවත් අනිත්‍ය යනාත්මයි කියලා දැන් අපි දන්නේ. මොකද තුන ඉන්ද්‍රියයි අරමුණයි විඥානයයි. ඇස චක්කු රූප චක්කු විඥාන. සෝත ශබ්ද සෝත විඥාන. ගාන ගන්ධ ජීවහා විඥාන. ජීවහා රස ජීවහා විඥාන, කාය පොට්ටබ්බ කාය විඥාන, මනෝ ධම්ම මනෝ විඥාන තුන් දෙනාම අනිත්‍යය අනාත්මයි විපරිණාමී සමුදේවය පටිච්චසම්පන්න. තුන් දෙනා ඇති කරන පස්ස චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස නිට්ටයද? නෑ අනිත්‍ය. ආත්මද? නෑ අනාත්ම. අවිපරිණාමීද? නෑ විපරිණාමී. ඒක සමුදේ වෙනව විතරද? වය වෙන්නේ නැද්ද? නෑ සමුදේ වුණා වගේම වය ඒක අදිච්ච සමුප්පන්නද අසයන්ගත අපරංකාරද නැත්නම් පටිච්ච සමුප්පන්නද හේතුඵල ධහමෙන් හටගන්න හේතුඵල ධහම අනුව පවතින හේතුඵල ධහම අනුව නැතිලා යන එක පස්සපච්චා වේදනා චක්කු සංපස්සජා වේදනා සෝත සංපස්සජා වේදනා ගාන සංපස්සජා වේදනා, ජීවා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා නිට්ටයද? ආත්ම දාවි පරිණාමයේද? නෑ. අනිත්‍ය අනාත්මයි පරිණාමය. සමුදේ වය ධර්මතාවයට යටත් පටිච්ච සමුප්පන්නයි. දැන් ඔය දේ තේරෙනවා දස්සුතා පුතුජන්ට ඔය ධර්මාර්ථය වැටහෙනවා. එහෙනම් එයාට ප්‍රතිසම්බිදාව නැහැ. අත්ත ප්‍රතිසම්බිදාව නැහැ. ඔන්නෝක වැටෙන එක අත්පටි සම්පදාව කියලා කියන්නේ. ධර්මය කියන්නේ කාරණේ, එහි ධර්මාර්ථය, විවහාරාර්ථය දෙකම තේරෙන එක අත්පටි සම්පදාව. ඉතින් දැන් අපි වේදනාව ඔහොමයි දන්නේ. දැන් වේදනා කන්දට යමුකෝ. වේදනා කන්ද කොහෙද තියෙන්නේ? රූප කන්ද නම් ඉතින් දිගපළල බර උස මහත වර්ණ ගන්ධ රස ගුණ රූප ශබ්ද ගන්ධ රස වශයෙන් පණවන්න පුළුවන්. භෞතික වශයෙන් සතර මහා භූත වලින් පනවන්න පුළුවන් රූප ගන්න. සතර මහා භූත වලින් සහ උපාදාය රූප වලින් පනවන්න පුළුවන්. වේදනා කන්ද සතර මහා භූත වලින් උපාදාය රූප වලින් පනවන්න බෑ. මොකෙන්ද පනවන්න වෙන්නේ? වේදනා කන්ද පනවන්න වෙන්නේ මොකෙන්ද? වේදනා කන්දක් තියනවා කියලා පෙන්වන්න වෙන්නේ මොකෙන්ද? මොකක් ඇසුරෙන්ද? කියලා තමයි ටිකක් ගැඹුරු කාරණා. සංඥා චේතනා වලින් තමයි මේ වේදනා කන්ද පනවන්න පුළුවන් මේ. ප්‍රධාන වශයෙන් සංඥා. ප්‍රධාන වශයෙන් සංඥාවෙන්. ওই සුඛ සංඥාව, දුක්ඛ සංඥාව, අදුක්ඛම සුඛ සංඥාව කියලා වේදනාවට අදාළ සංඥා තුනක් පෙන්වන්න පුළුවන්. මෙලා සමහර වින්දනයන් වල පිනවන ගතිය විඥානය විසින් අඳුනගෙන තියෙනවා. ඒකට අපි කියන්නේ සුඛ සංඥාව කියලා. මේ අහවල් එක හරි රසයි. අහවල් එක හරි මෘදුයි. ඉතින් කියන්නේ මොකද්ද මේ මොකක් පිනවන ගතියද? ඒකෙන් පෙන්නන්නේ දිව කය පිනවන ගතිය. අහවල් එක හරිය මිහිරි කන පිනවන ගතිය. අහවල් එක හරිය සුවඳයි නහය පිනවන ගතිය. ඒ විදිහට. මනස පිනවන ගතිත් තියෙන සමහර ඒවා. ඒවා ඒවත් අපි කියන අවල් එක හරි හොඳයි හරි අර්ථවත් හරි කාලානුරූපී එක එක නම් දාලා මනස පිනවන ගතිය අපි ඉදිරිපත් කරනවා. අර්ථාන්විතයි කලාත්මකයි ඒ වින්දනීයයි එක එක දේවල් දාලා මනස පිනවන ගතියත් අපි ඉදිරිපත් කරනවා. මෙන්න මේ පිනවන ගතිය සුඛ සංඥා සුඛ සංඥාව වෙන් වේදනාව පණවන්න පුළුවන් වේදනාව කියන එක. විඳින්නේ වින්දනයක් තියනවා කියන එක පෙන්වන්න පුළුවන් එක දෙයක් සුඛ සංඥාව. අනික දුක්ඛ සංඥාව. මේක නම් හරි අවලස්සනයි මේක හරි නීරසයි මේක හරි ගොරෝසුයි මේක කිසි වැඩක් නෑ මේක හරි අමෙහෙරි කියලා පෙළෙන ගතියක් තියෙන සමහර දේවල් වල. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වල පෙළෙන ගතිය. මෙන්න මේ පෙළෙන ගතියෙන් පිනවන ගතියෙන් නැත්නම් සුඛ සංඥාවෙන් දුක් සංඥාවෙන් වේදනාව පනවන්න පුළුවන්. වේදනා කන්දක් ඇත. වෙන පනවන්න විදියක් නෑ වේදනා කන්ද. භූත රූප වලින් සතර මහා භූත වලින් හෝ උපාදාය රූප වලින් පණවන්න බෑ. සංඥා වලින් පුළුවන්. චේතනා වලින්වත් පුළුවන් පණවන්න. ඇයි? වේදනාව ගැන අපි හිතනවා දැන් බලන්න දුක් වේදනාවක් ආවොත් ඕක ගැන හිතනවානේ හිතන කියනවා මේ මෙතන හරියට ක කියනවා හරි අමාරුයි උස්තර මහත්තයා අපේ වේදනාව වේදනා කන්ද ඇති බව අපි ඔප්පු කරන්නේ කොහොමද දොස්තර ළඟට ගිහින් අපි චේතනා කරලා කරලා ඊට පස්සේ වචනයෙන් කියන එතකොට තමයි එයා මෙයාට වේදනා කන්ද වේදනා ඇති බව ඔප්පු කරගන්න. ඔප්පු කරගන්න. මේ දුකක් විඳින බව මෙයා අපි කියන කාරණා වලින් ඒවන්නේ ඔප්පු කරන වේදනා. එතකොට සංඥා චේතනා දෙක මූලික වශයෙන් වේදනාව ඔප්පු කරන්න නැත්නම් වේදනා කන්ද වේදනා කියන නාම ධර්මය පනවන්න වේදනා කන්ද පනවන්න අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් වේදනාත් අර විදිහම තමයි. රූප වගේම වේදනාත් අනිත්‍ය අනාත්මයි. වේදනාව පනවන්න හේතු වෙන ඒ සංඥා චේතනා ආදී දේවලු ඒත් එහෙමයි. ඉතින් අපිට තියෙනවා ඔතන තියෙනවා අර 11 ආකාරයක ගියොත් එහෙම අර රූපස්කන්ධයේදී අපි ගියා වගේ පොඩ්ඩක් අතීත වේදනා තියෙනවද? විඳා විඳලා ඉවරයි. මීට දවස් දෙක තුනකට සතියකට මාසයකට අරුදු අවුරුදු ගානකට කලින් අපි සැපයක් වින්දා. දුකක් වින්දා. අදුක්කම සුඛ වේදනා නම් එච්චර ඉතින් කන්දට වැටෙන්නේ කන්දට වැටෙන්නේ වේදනා කන්දට වැටෙන්නේ සැප දුක් වේදනා තමයි. හුඟක්ම. ඉතින් වින්දා. දැන් විඳින්නේ නැහැ ඒක. නමුත් විඳ බවට වේදනා සංඥාවක්. ඒ කියන්නේ වේදනා පිළිබඳ මතක සටහනක් තියෙනවා. එහෙමයි අතීතං. යම් යාකාචි වේදනා අතීතං. එහෙම එකක් තියෙනවා. ඊළඟට පච්චුප්පන්නං දැන් විඳිනවා කියලා දෙයක්ත් තියෙනවා. ඊළඟට අනාගතේ විඳින්න සැලසුම් කරගෙනත් තියෙනවා. අහවල් දේ බලන්නේ යන්න ඕන. අහවල් දේ විඳින්න ඕන. හිත අපි මේ කෑම හදලා කන්න ඕන. ලබන සතිය අහවල් දේ බලන්නේ යන්න ඕන. අහවල් දේ අහන්නේ යන්න ඕන. මේ සංගීත ප්‍රසංගේ නැත්තම් මේ මොකක් හරි. අහවල් දේ විඳින්න යන්න ඕන. කයින් ස්පර්ශ වශයෙන්. ඉතින් තියෙනවා. තාම ඒවා දැන් විඳිනවත් නෙමෙයි. අතීත විඳපුවත් නෙමෙයි. විඳින්න අදහසක් හිතේ තියෙනවා. ඒකයි මම කිව්වේ අර චේතනා වලින් මේක පණවන්න පුළුවන් කියලා. දැන් වේදනාවේ අනාගත කොටස සංඥාවෙන් පණවන්න බෑ. වේදනාවේ අනාගත කොටස අතීත අනාගත පච්චුප්පන්නං කියලා බුදු පියාණන්සේ මේක තුනට දේශනා කරන්නේ. වේදනාවේ අනාගත කොටස පණවන්න පුළුවන්කම තියෙන චේතනාවයි. චේතනාව. සමහර විට හිත අපි යනවා නැත්නම් හෙට ගිහිල්ලා මේක බලනවා. ලබන සතිය ගිහිල්ලා මේක විඳිනවා කිව්වම වර්තමානයේ සතුටක් ඇති වෙන්නත් පුළුවන්. ඒක හැබැයි අනාගත නෙමෙයි. ඒක වර්තමාන. ඔය විදිහට අර කියපු විදිහට ඕලාරික වින්දනයන්, සියුම් වින්දනයන්, හීන වින්දනයන්, පහත් වින්දනයන්, උසස් වින්දනයන් කියලා ඕවම ඔහොම වෙන් කරලා අපි ඕවට වෙන වෙන නංගන් දීලා දැන් අපේ පහත් ඉන්දනයන් තියෙනවනේ. උසස් ඉන්දනයන් තියෙන. දැන් පහත් ඉන්දනය හොරෙන් විඳින්නේ. ඒක දොර අගුළු දාගෙන කාමරයට වෙලා තනියෙන් හරි දෙන්නත් එක්ක හරි ඒව විඳිනවා. උසස් ඉන්දනය වේදිකා හදාගෙන පිරිස මැද්දේ ඈ තියටර් ඉස්සරහා එහෙම විඳින්නේ. දෙකම විඳිනවනේ බොරු නෙවෙයි. දෙකම විඳිනවා. ඉතින් ඒ හේතුඵල ධර්මතාවයක් නේ. ඔබ ධර්මතාවයක් නේ. ඔක වැරද්දක් හරි අඩුපාඩුවක් හරි දෝෂයක් හරි පවක් හරි අකුසලයක් හරි කර්ම ගෙවනවා හරි නෙමෙයිනේ. අරක හීනම් ඕලාරිකම්. ඒක තනියම හොරෙන් ඉඳිනවා. මේක පනීතං සුකුමං ඒක ප්‍රසිද්ධියේ ඔක්කොමලා එක එකතු වෙලා කැමරාට ඕගෙන සේරම බලාගෙන ඉඳිද්දී කකුලක් පිට කකුලක් දාගෙන හිඳිනවා. දෙකම වේදනා. ධම්මානුපස්සනාවේදී අර හොරෙන් විඳින එක කාමරේ අකුරු දාගෙන විඳින එක නරකයි කියන්නේවත් තීඩරක ඉස්සරහා හරි නැත්නම් ප්‍රසිද්ධ වේදිකාවේ හරි විඳින එක හොඳයි කියන්නේවත් නැහැ. දෙකම ධර්මතා. වේදනා ධම්ම. ඒක ඕවා කඳු කොට ගහනවා. ඔහොම තියෙනවා. හොඳට බැලුවොත් ওই විදිහට තියෙනවා. ඉතින් හේනම් පනීතං ඕලාරිකං සුගමං দূරේ සත්‍යකේ ආදී වශයෙන් වේදනා කන්දත් ස්වභාවිකයි හේතුඵල ධමයක් හේතුඵල ධමයක් විදිහට දැකලා ඇති වුණා වගේම පැවතිලා නැති වෙලා යන ඉඩාරිනෝ මිසක අපි උවට තණ්හා මාන දිට්ටි කරන්නේ මේ මං විඳින එක හොඳ එක අනිත් එක්කෙනා විඳින එක එච්චර හොඳ නෑ මේක තමයි උසස් වින්දනේ මේක පහත් වින්දනේ එහෙම අල්ලන්නේ ආර්ය. වින්දනය පමණයි වේදනා පමණයි. වේදනා ධම්මෝ. අරව ඔක්කොම අයින් කරමු. අර උසස් කියපුවා පහත් කියපුවා හීනයි කියපුවා පණීතයි කියපුවා. ඉතින් අර කන්ද ගොඩ ගැහෙන්න ඒකෙන් වුණාට කන්ද උපාදාන කරන්නේ කන්ද ගොඩ ගැහෙනවා. හීනයි කියලා කොටහයි පණීතයි කියලා කොටහයි තිබ්බට හීනයි කියන එක හීන බව නැත්නම් හීනයි කියන සංකල්පය එතන ඇත්තටම තියෙන සංකල්පය. වේදනාව. ඒක අල්ලන්නේ පනීතයි කියන සංකල්පය අල්ලන්නේ. පනීත ගුණය හරි සංකල්පය හරි. හීන ගුණය හරි සංකල්පය හරි. නැත්නම් හීන භාවිතය, පනීත භාවිතය. එහෙම තියෙනුනේ සංකල්පයේ තියෙන, ගුණයේ තියෙන, වචනයේ තියෙන, භාවිතයේ තියෙන. වේදනාවට අදාළව. ඒකේ හීනයි කියලා කියනවා ඊට අදාළ සංකල්පයේ තියෙනවා ඊට අදාළ වචනේ තියෙනවා ඊට අදාළ භාවිතයේ තියෙනවා ඊට ද්‍රව්‍ය භාණ්ඩ වස්තුත් තියෙනවා ඔය හීන වින්දනයේ ලබන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පනීත වින්දනයේ ලබන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ඒවා තියෙන රූප ධර්ම පැත්තට වැටෙන්නේ හැබැයි එකක්වත් උපාදාන කරන්නේ ඔය තියෙනවා ඒකයි ස්වභාවය ඊට ඔය විදිහට වේදනා කන්ද අපිට අපතුලින් දකින්න පුළුවන් මේ තමා තුලින් මේ මගේ මම මම කියන තැනැත්තා තුලින් මේක මේ දකින්න. භාවනාව එහෙමයි. මේ අනුන්ගේ කන්ද අනුන්ගේ කන්ද බලනවා නෙවෙයි. අනුන්ගේ කඳු දකිනවා නෙවෙයි. අනුන්ගේ කඳු විශ්ලේෂණය කරනවා නෙවෙයි. මේ අපි විශ්ලේෂණය කරගෙන යන්නේ මේ දැකගෙන යන්නේ මේ දැනගන්නේ මගේ කඳු පහ වෙන කාගේවත් නෙවෙයි මොකද මේ අනුන්ගේ කඳු වලට නෙවෙයි අපි උපාදාන වෙන්නේ මේ තමන්ගේ කඳට ඒකයි. ඉතින් ඒක නිසා ඒ උපාදානයේ අත්හැරීම මේ කරන්නේ. මේක ධර්මතාවයක් විදිහට දකින. වේදිර වේදනා. ඉතින් මම හිතන්නේ ඔය අනුසාරයෙන් අනිත් කඳුත් තේරුම් ගන්න බැරි නෑ අපේ කල්යාණ මිත්‍රයන්ට. සංඥා සංකාර විඥාන ඉතින් සංඥා කියලා කියන්නේ සාමාන්‍යයෙන් සංජානනය හඳුනා ගැනීම අවබෝධ කර ගැනීම වටහා ගැනීම කියන එක. ඉතින් ඒවත් ඒ ඒ ස්වභාවය අපි තුල තියෙනවා. අතීතයේ අපි අඳුනාගත්ත දේවල් වර්තමානයේ අඳුනා ගනිමින් සිටීම අනාගතේ මේක අඳුනා ගන්න ඕනේ කියලා සංඥා කන්ද ඔහොම කොට ගැහෙන. මගේ අඳුනා ගැනීම අනිත්‍යගේ බාහිර අඳුනා ගැනීම කියලා අනිත්‍යගේ අඳුනා ගැනීම කියලා අජ්ජත් බහිද්දා. ඕලාරික අඳුනා ගැනීම සුකුම අඳුනා ගැනීම ඕලාරිකම් වසුකුමං හීන උසස්ය කියන හඳුනා ගැනීම, පහත්ය කියන හඳුනා ගැනීම තියෙනවා. ඒ ඔහොමම හඳුනා ගැනීම කන්දක් තියෙනවා. සංඥා කන්ද. කමන්නේ ඉතින් අපිව තණ්හාමාන දිට්ටි කරන්නේ. ඒව හේතුඵල ධර්මතා හැටියට ඇති වෙලා පැවතිලා නැති වෙන්න නැති වෙලා යන්නේ නැරලා අපි අනිශ්චිතව ඉන්නේ. ඒකයි. සංඛාර කියන්නේ චේතන මූලික වශයෙන් ඒ කියන්නේ සිතිවිලි ඇතිවීම ඒ කියන්නේ මූලික වශයෙන් වචන මනෝ සංකාර වචී සංකාර කියන්නේ වචනය පිළිබඳ චේතන කියන්න හිතෙනවා මට නොකිය ඉන්න හිතෙනවා කියන්න හිතෙනවා කියලා වචනය පිළිබඳ චේතන වචී සංකාර කාය සංකාර කරන්න හිතෙනවා එහෙම දේවල් ගොඩාක් අපේ ජීවිතේ තියෙනවා. කන්දක් තියෙනවා. කියන්න හිතෙන දේවල් කොච්චර තියෙනවද? කරන්න හිතෙන දේවල් කොච්චර තියෙනවද? තමා තුල, අප තුල, මා තුල කොච්චර තියෙනවද? මං ඇතුළට යමු වෙලා බැලුවොත් මගේ ළඟ අදහස් ගොඩාක් තියෙනවා. ඒ අදහස් වලින් කරන්න හිතාගෙන ඉන්න දේවල් ගොඩාක් තියෙනවා කියන්න හිතාගෙන ඉන්න දේවල් ගොඩාක් තියෙනවා එහෙනම් චිත්ත සංකාර වචී සංකාර කාය සංකාර මහා රසක් ගොඩක් රාශියක් කන්දක් තියෙනවානේ ඇයි තියෙන්නේ ඉතින් හේතුඵල ධර්මානුකූලව චේතනා ඇති වෙනවා ඉතින් වේදනා එක්ක චේතනා ඇති වෙනවා ඒක හේතුවක් මේක ස්වභාවිකයි ධර්මතාවයක් මේකයි අපි අකුසල කරගන්නේ නෑ ඔන්න ඔය සංඥා චේතනාවලට එනකොට විශේෂත්වයක් තියෙන ඔය රූප වේදනා දෙක කිසිම ආකාරයෙන් කුසල අකුසල ගණයට අයිති වෙන්නේ නැහැ ඒක අපිට ප්‍රශ්නයක් නෑ නමුත් සංඥා සංකාර වලට එනකොට නම් අකුසල වෙන්නේ ඉඩ තියෙනවා අපි එතන පොඩි වගවීමක් තියෙන වග වග වගකීමක් දරා ගන්නවා ඔය ඕවා ගැන ඇලීම ගැටිය මූලාව විතරක් නෙවෙයි නිකන් අකුසල පක්ෂයට සංඥාව දාගන්නේ නිත්‍ය සංඥා ආදී වශයෙන් සුඛ සංඥා ආත්ම සංඥා කරගන්නේ චේතනාවලදී අකුසල චේතනා කරගන්නේ ඔය සියලු චේතනා ධර්මතා හැටියට දැකලා ඇති වෙලා ඇති වුණා පැවතුණා නැති වෙලා යන්නේ ඉඳදී වගා දිගා කරගන්නේ වගා තුලා කරගන්නේ චේතනාවල ස්වභාවය එහෙමයි සංඥාව නම් අපි පිරිසිදුව තියාගන්න. හැබැයි ඉතින් අකුසල සංඥාව සංඥාව හැටි අකුසල සංඥාව හැටියටම දකින්න. කුසල සංඥාව කුසල සංඥාව හැටියට දකින්න. ඒකේ හේතුඵල ධමයක් හැටියට දකින්න. ඒ සංඥා ඇති කරගන්නේ වගාදිගා කරගන්නේ අපි සාමාන්‍ය අකුසල සංඥාව බැහැර කරගෙන තියෙන. නමුත් අකුසල සංඥාව ධර්මතාවයක් හැටියට පිළිගන්න. ඒකයි. බාර ගන්න. සාමාන්‍ය විවහාර කිරීමක් නැහැ. චේතනාව නැත්නම් සංකාරය කියලා අපි ඒකට කියන්නේ. කුසල චේතනාව හේතුඵලයක් හැටියට පිළිගන්නෝ, බාර ගන්නෝ හැබැයි විවහාර කිරීමක් නැහැ. එහෙමයි ඒකේ ස්වභාවය. ඉතින් ওই විදිහට චේතනා තමයි ඔය සංකාර කියලා කියන්නේ. සංඥා සංකාර ස්කන්ධ. වේදනා සංඥා සංකාර ස්කන්ධ. ඊළඟට විඥාන විඥානන ලක්ෂණය විශේෂයෙන් දැන අවබෝධ කරගන්නා වූ ලක්ෂණේ ඒක ඉතින් මේ අර මේ නාම රූපයේ ඇසුරෙන් මතුවලා එන එක. නාම රූප පත්‍ය විඥාන. ඒකත් අපි ධර්මතාවයක් හැටියට දකිනවා. මේ නාමයන් රූපයන් සම්බන්ධ වුණාම ඉතින් විඥානේ ඒ තුලින් මතුවලා එනවා. අර තිරයයි තෙලුයි පහනයි ගින්දරයි වාතය නිසා පහන් දැල්ල කියලා එකක් මතුවලා එනවා වගේ ඉතින් මේ නාම රූප පත්‍ය විඥාන අපි ධර්මතාවයක් හැටියට දකිනවා. නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ. ඊට පස්සේ යම් වෙලාවක නාම රූපේ බිඳ වැටේද විඥානයක් බිඳ වැටිලා. ඊට වැඩිය දෙයක් නැහැ මේක. හැබැයි ඉතින් අපි මේ කතා කරන තරම් සරලව මේක දැක ගන්න සහ පිළිගන්න සහ විවහාර කරන්න නම් බැරි වෙයි මේක ටිකක් ගැඹුරු කාරණා. පංචස්කන්ධා මේ කන්දපබ්බේදී දුක්ඛ සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇයි මේක දුක්ඛ සත්‍යයට දැම්මේ මේ කන්ද පහ පංචස්කන්ධ ඒ රූප කන්ද බලන්න අපි ටිකක් අමාරුවෙන් දරාගෙන සිටිනවනේ අමාරුවෙන් මේක අපි නඩත්තු කරගෙන යන්නේ කවුද කියන්නේ රූපස්කන්ධේ පහසුවෙන් නඩත්තු කරනවා කියන්නේ අමාරුවෙන් නමුත් තල්ලු කරගෙන යනවා ශරීරය ශරීරයේ පැවැත්මට අපි ළඟ තියෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු දුක්ඛ දරා සිටිනවා පරිහරණය කරනවා නමුත් දුෂ්කර පහසු නැහැ. අපිට පොඩි පොඩි වින්දනයන් තියෙනවා නැතුව නෙමෙයි බුදුරජාණන් වහන්සේ සුඛ වේදනා කියලා එක ප්‍රතික්ෂේප කරලා නැහැනේ. තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ අමාරුවෙන් දරා සිටීමක් දුක්ඛ ස්වභාවයක් තියෙනවා. ඒකයි මේ දුක්ඛ සත්‍යයට මේව ඇතුල් කරලා තියෙන්නේ. ඒකයි. වේදනාව දැන් සුඛ වේදනාව කියලා මේක පොඩි වින්දනීය පස්සයක් තිබුණාට සුඛ වේදනාවක් ලබන්න පවා යම්කිසි දුෂ්කර කාර්යයක් කරන්න වෙනවනේ. එහෙනම් වේදනාවෙත් තියෙන්නේ අමාරුවෙන් දරා සිටින ගතියක්. දුක්ඛ ගතියක් වේදනාවෙත් තියෙනවා. සංඥාව සංඥා ඇති කරගන්න සංඥා පවත්ව ගන්න නේ මොකක් හරි ඉගෙන ගන්න ඉගෙනගත් එක මතක තියාගන්න කොච්චර අපි මහන්සි වෙනවද බලන්න මේ ධර්මයේ උනත් ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ මතක තියාගන්න ධම්ම සංඥාවට අමාරු වෙන්නේද දරා සිටින්න. ඒක තමයි ස්වરૂපය. දුක්ඛ සංකාර ඔය සිතිවිලි වචන ක්‍රියා ඊට අදාළ සිතිවිලි අමාරුවෙන් දරා සිටිනවා. දැන් අපි යමක් කියන්න හිතාගෙන ඉන්නෝ කියාගන්න විදිහක් නැහැ. දැන් කියන්න හිතාගෙන ඉන්නවා කියන්නේ වචී සංකාරයනේ. කියාගන්න විදිහක් නැහැ. කරන්න හිතාගෙන ඉන්නෝ කරගන්න විදිහක් නැහැ. හොඳට බලන්න. මෙතන අමාරුවෙන් දරා සිටින ගතියක් නැද්ද කියලා? සිතවිල්ල තියෙනවා. ඒක අමාරුවෙන් දරා සිටිනවා. සමහර සිතවිලි අපිට අපිට ඕන අනේ මේ හිතවිල්ල මේ අදහස නැති වෙනවා නම් කොච්චර හොඳද මේ හිතවිල්ල කොච්චරවත් ඉඳ වෙනවද අමාරුවෙන් නම් දරාසේ ඊට පස්සේ සමහර දෙයක් කියන්න හිතාගෙන ඉන්න කියන්න හිතෙනවා කියාගන්න විදිහක් නෑ සමහර ඒවා කරන්න හිතෙනු කරගන්න විදිහක් නැහැ. මේ කරන්න හිතෙන බව කියන්න හිතෙන බව අමාරුවෙන් දරා සිටින ලක්ෂණේ තියෙනවා නේද? දුක්ඛ ලක්ෂණේ තියෙනවා. සංකාරවල. විඥානෙත් එහෙම. විඥානෙ මෙල්ල කරන්න බෑ. අපි අකමැති දේ කරනවා, අකමැති දේට පනිනවා. මේ ලක්ෂණේ තියෙනවානේ විඥානේ. පැත්තෙන් විඥානයත් එහෙමයි. සුමට නැහැ. දුක්ඛ ලක්ෂණේ තියෙනවා. ඉතින් ওই විදිහට මේ පංචස්කන්ධ ධර්මතා හැටියට දැක්කොත් මේකට උපාදාන වෙන්නේ නැහැ. කතමේච වික්ඛවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංචස්කන්ධා දුක්ඛ කියන්නේ නැතුව පංච උපාදානස්කන්ධා දුක්ඛ කිව්වේ ඒකයි. රූපස්කන්ධය උපාදාන කරොත් ධර්මතාවක් ඇතිර නොදැක්කොත් වේදනා කන්ද උපාදාන කෙරුවොත් ධර්මතාව හැටියට නොදැක්කොත් සංඥා කන්ද වේද උපාදාන කෙරුවොත් ධර්මතාවක් හැටියට නොදැක්කොත් සංකාර කන්ද උපාදාන කෙරුවොත් ධර්මතාවක් හැටියට නොදැක්කොත් විඥාන කන්ද උපාදාන කෙරුවොත් ධර්මතාවක් හැටියට නොදැක්කොත් එහෙනම් දුක්ඛ මේකෙදි හුඟක්ම මේ අර දුක්ඛ දුක්ඛයට වැඩි ස්වභාවික දුෂ්කරතාවයට වඩා උපාදානයෙන් ඇති වෙන්නේ සංකාර දුක්ඛයක්. අපි හදාගන්න දුක් කියලා කොටහක් තියෙනවනේ. හදාගන්න දුෂ්කරතා සහ ස්වභාවික දුෂ්කරතා කියලා මේ දුක දෙකට බෙදෙනවා. දැන් මේ ස්වභාවික දුක්ඛය පරිඤ්ඤය පිරිසිඳ දැනගන්න. මේකයි බුදුරජාණන් වහන්සේ විදිහට දැක්ක. අන්තිමට ඔය සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැන එතන ඉදිරිපත් වෙන්නේ උපාදාන දුක්ඛය. උපාදාන දුක්ඛය කියලා කියන්නේ අල්ලබදාගත්තොත් ඇති වෙන දුක. ස්වභාවික දේ මම කියලා මගේ කියලා මට ඕන හැටියට පවත්වන්න ඕනේ කියලා ඒක අල්ලගත්තොත් ඒක බදාගත්තොත් එතන ඉඳලා එතෙක් නොතිබුණු දුකක් සකස් කරගත්තා වෙනවා. ඒක නිසා ඒකට කියන්නේ සංඛාර දුක්ඛ කියලා. හදාගන්න දුක්, සකස් කරගන්න දුක් කියලා කියන්නේ. ගම්මු කියන්නේ ඇදගෙන නානවා කියලා. ඒකට. අහක යන නයි පොඩොක් වේදා ගන්නවා කියලා. ඒ අවිද්‍යාව, ඒ තණ්හාව, ඒ මෝඩකම නිසා කඳු පහ අහක යන නයි ඇයි අපි ඒවට තණ්හා කරන්නේ? ඇයි මාන කරන්නේ? ඇයි දික්ටි කරන්නේ? ඒකට තමයි මේ ඔඩොක්කුවේ දා ගන්නවා කියලා කියන්නේ සාක්කුවේ දා ගන්නවා කියලා. තමන්ගේ account එකට දා ගන්නවා, ගිණුමට දා ගන්නවා කියලා. ඕනේ නෑ. මේ වෙහිම යන්න හරින. හොඳයි. ඔය අපි මහා සතිපට්ඨාන දේශනාවේ දුක්ඛ සත්‍ය කොටසට අවධානය යොමු කළේ. ඉතින් අපි ටිකක් සාකච්ඡා දෙකකට වගේ අපිට යන්න සිද්ධ වුණා. මම හිතනවා ඒක නරක නැහැ. මේවා දැන් අපි ධර්මතා හැටියට තේරුම් ගන්න. දැන් අපිට මේවායේදී චතුපටි සම්බිදාව තියෙන්න ඕන. සිව්පිලිසිඳියාව. ඒවා මේ සිව්පිලිසිඳියාව තියෙන්නේ රාතන් වහන්සේලාටයි තියෙන්නේ කියලා වැඳ වැඳ ඉන්න නෙමෙයි. සිව්පිලිසිඳියාව තියෙන්නේ මේ ධර්ම මාර්ගයේ ආර්ය ප්‍රතිපදාව යන ඇත්තන්ට ඇති කරගන්න තියෙන එකක් ඒක. අපි හැමෝටම තියෙනවා. ධම්ම අත්ත නිරුක්ති පටිභාන. පංචස්කන්ධයේ මේ පංචස්කන්ධ ධර්මතාවය. ඒ ධර්මතා තේරෙනවා. ඊට පස්සේ එහි අර්ථය තේරෙනවා. වෝහාරාර්ථයයි ධර්මාර්ථයයි කියන දෙක. අත්පරිසම්බිදාව කියලා කියන්නේ. නිරුක්තිය කියන්නේ මේක ඉතින් කියනවා නම් ලියනවා නම් තමයි නිරුක්තිය හුඟක්ම වමනා වෙන්නේ. භාෂා ප්‍රයෝගය භාෂාත්මක ඉදිරිපත් කිරීම තමයි නිරුක්ති කියලා කියන්නේ. ඒක ඉතින් අත්‍යවශ්‍යම නෑ. නමුත් අපි සාමාන්‍යයෙන් මේ තේරුම් ගැනීමේදී කාටවත් නොකියුවත් අපි ටිකක් මේ මානසින් තේරුම් ගැනීමේදී භාෂාව අපිට උපකාරී වෙනවා. ඒක නිසා නිරුක්ති ප්‍රතිසම්විධානයේ තියෙනවා. ප්‍රතිසම්විධාන. අන්තිමට මේ ඔක්කොම හරහා ගිහිල්ලා අපිට මේ ධර්මතා පිළිබඳ දැන ගැනීමක් දැක ගැනීමක් ජානාමි පස්සාමි තතේව ඒතම් කියන தത്വයට අපිපත් වෙනවා මම ඒ දේ ඒ තියෙන විදිහට ඒ පවතින විදිහට ඒක හැබෑ தത്വේ මන් මන් දන්නවා සහ මන් දකිනවා මා තුලින්ම දකිනවා ජානාමි පස්සාමි තතේ වේතම් ඒක ඒ තියෙන විදිහටම ඒක ඇතිතතු මම මා තුලින් දකිනවා ඒක තමයි පටිසම්භිදා මේ පටිභාන පටිසම්භිදා කිව්වේ ඒක. කී தත්ත්වය අපි ඇති කරගන්න ඕනේ මේ අන්තිමට මේ අපි මේ මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ පුරාගෙන පුරාගෙන පුහුණු කරගෙන ඇවිල්ලා අපි එන්නේ එතෙන්ට. මේ මට්ටමට එන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් හොඳයි අපේ මේ සම්මන්ත්‍රණ සාකච්ඡාව මේ දහම් හමුවේ සඳහා අදට මම මගේ කරුණු පැහැදිලි කිරීම සත්‍යපබ්බේ දුක්ඛ සත්‍යය පිළිබඳ සාකච්ඡාව අපි ඔතකින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ සාකච්ඡාවට අපි සමුදේ සත්‍යය තමයි මේ කිට්ටු කරගන්නේ මේ විදිහට අපිට සමහර විට සාකච්ඡා තව තුනක් විතර කරන්න වේවි මේ චතුරාර්ය සත්‍යය නැත්නම් සත්‍යපබ්බේ නිමා කරන්නේ හොඳයි අපි දුක්ඛ සත්‍යය පිළිබඳව කළ සාකච්ඡාව ඔහොම නිමා කරලා වෙනද වගේම අපි අපේ කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා මේ පිළිබඳව අත්දැකීම් බෙදා හදාගන්න ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න මේ සඳහා ඉතිරි කාලය ගත කරමු කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම මේ මෑත කාලයේ ධර්ම දේශනාව දෙනස් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා කීපයකට ඇවුම්කන් දීලා තියෙනවා. ඒකෙදි මම කියන දේ හරියට මං තේරුම් ගත්තා නම් ඒකේ කියුනේ ස්වාමීන් වහන්සේ දැන් මට බාහිරෙන් රූපයක් හම්බ වෙන තැනම මම මුලා වෙලා ඉවරයි කියන අදහසක් තමයි ආවේ. මට හිතෙන්නේ ඒ අදහස කියන්නේ ඇත්තේ මගේ සූත්‍රයේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ අර අජ්ජත් ඒකාන්තයක් බහිද්දා අනිත්‍යන්තයේ විඥානය මජ්ජේ කියලා මට හිතෙනවා ඒකෙන් වෙන්න ඇති ඒ ස්වාමීන් වහන්සේලා එක කියන්නේ නැත්තේ කියලා. හැබැයි මට මේ සතිපට්ඨාන සූත්‍රයේ තුල ඒ වගේ හැඟීමක් ආවේ නැහැ. පොඩ්ඩක් අනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? තෙරුවන් සරණයි. ඔව් එතන මෙහෙමයි. මේ මේ මජ්ජේ සූත්‍රයේදී කියන කාරණේ අපි ගත්තොත් අර තණ්හා සිබ්බනේ මේ හුඟක් වෙලාවට සංහාවනේ මෙතන මැද කාරණේ හැටියට අර එකතු වුණු ස්වාමීන් වහන්සේලා බුදු පියාණන් වහන්සේත් ඒව අනුමත කෙරුවනේ අර අනිත් ස්වාමීන් වහන්සේලාගේ මේ අදහස් එතකොට මේ හැබැයි ඔබතුමා කියන විදිහට රූපයක් දකින විටම ඒක උපාදාන කරගන්නේ ඒ පිළිබඳව තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්නේ අර අවිද්‍යාව ඇතිකල්ලි තණ්හාව ඇතිකල්ලි වෙන දෙයක් ඒක එහෙම නැතුව මේ මේ රූප ධර්ම දකින මොහොතේම අහන මොහොතේම විඳින මොහොතේම ඒ ඒ ස්වභාවික සංසිද්ධිය වෙද්දී ඒක එහෙමම වෙනවයි කිව්වොත් ඒක නිත්‍ය සංඥාවකට වැටෙනවනේ නිත්‍ය දෙයක් වෙනවනේ එහෙම නිත්‍ය දෙයක් නෙවෙයි මේක තණ්හාව ඇතිකල්ලි අවිද්‍යාව පත්‍ය අවිද්‍යාව ඇතිකල්ලි වෙන දෙයක් ඒ ඒ කියන්නේ ඒ මජ්ජේ සූත්‍රයේදී අනිත් ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒ කාරණා. ඉතින් අවිද්‍යාව ඇති කල්හි, තණ්හාව ඇති කල්හි රූපේ දැක්කම රූප උපාදානය, වේදනාව වින්දම වේදනා උපාදානය, සංඥාව ඇති වුණාම සංඥා උපාදානය, සංකාරය වුණාම සංකාර උපාදානය, විඥානය මේ විඥානනේ වුණා විඥාන උපාදානය වෙන්න පුළුවන් අවිද්‍යාව තණ්හා ඇති කල්හි. ඒ අවිද්‍යාව තණ්හා නැති කල්හි එක වෙන්නේ නැහැ. ඉතින් අපි අපි බලන්නේ අපි තුල මේ ස්කන්ධ ධර්මයන් උපාදාන බවට පත් වෙනවද? එහෙම වෙනවනම් අපිට එතන ඔප්පු වෙනවා අපි ළඟ මේ අවිද්‍යාව තණ්හා තියෙනවා කියලා. මේවා පිරිසිඳ දැකලා නැහැ. මොනවද මේ ස්කන්ධ ධර්ම? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ ස්කන්ධයන් ගොඩ ගැනීමට හේතු වෙන නාම රූප ධර්ම අපි පිරිසිඳ දැකලා නැහැ. ඒකයි අපි මේ මේ ධර්මතාවය මතුවෙනකොටම අල්ලන්නේ. මතුවෙනකොටම බදන්නේ. මතුවෙනකොටම ගැටෙන්නේ. මතුවෙනකොටම මුලා වෙන්නේ මේ ධර්මතාව පිළිසිඳ දැකලා නැහැ. එහෙනම් අපි මේ ධර්මතාව පිළිසිඳ දකින්න ඕන. දකින්න දකින්න අර අවිද්‍යාව මේ නාම රූප ධර්මතාව පිළිබඳ අවිද්‍යාව ගිලිහිලා යනවා. අවිද්‍යාව ගිලිහුණාම මේ නාම රූප ධර්මයේ මත උනාට උපාදාන කරන්නේ නැහැ. මේක අල්ලන්නේ නැහැ, බදන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. මොකද අල්ලන්න බදන්න ගැටෙන්න මුලා වෙන්න හේතු වෙන්නේ ස්කන්ධ ධර්මය නෙමෙයි. රූපේවත් වේදනාවත් සංඥාවත් සංකාරයවත් විඥානයවත් නෙමෙයි. අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යා තණ්හා ඇතිකල්හි මේ ස්කන්ධය උපාදාන කරනවා. අවිද්‍යා තණ්හා නැතිකල්හි ස්කන්ධය උපාදාන කරන්නේ නැහැ. ඒ නිසා මේ ස්කන්ධ ධර්මවල හෝ ස්කන්ධ ගොඩනගෙන නාම රූප ධර්මවල කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒවා ධර්මතා තේරුණා ස්වාමීන් වහන්සේ මේ මේ සාකච්ඡා වුණාට පස්සේ වහන්සේ එක්කමට විනාඩි 5ක් විතර කතා කරන්න පුළුවන් වෙයිද මම ගන්නම් ඔබතුමාට ආ හරි ස්වාමීන් වහන්සේ ඔබ පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පින් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම හිතුවේ 11 ආකාරයේ භාවනාවෙන් විතරයි කියලා බලන්න ඕන. ඉතින් මම සමහරක් ඒවා මට තේරුන්නේ නැහැ. ස්වාමීන් වහන්සේට හුඟක් පිංසිත වෙන වෙනම ලෝකෙක ඉඳලා මම මේක ඇහුවා වගේ අහගත්තේ ස්වාමීන් වහන්සේ. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් නමකට මම කිව්වහම මම භාවනා කරනකොට කුෂ්ම ළඟයි ළඟ වගේ තියෙනවා සමහරක් වෙලාවට දුර තියෙනවා. ආ උක තමයි යන් දුරේ සම්පතිකේ වගේ කිව්වා. එහෙම එහෙම කිව්වා. හැබැයි මම පොඩි නෝට් එකක් කියවලා ඇහුවාම මේ 11 ආකාරය ගැන කියන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේලාට මතක නැති වෙනවද කොහොමද? ඒ නිසා මේ මගේ පළවෙනි සැරේට ස්වාමීන් වහන්සේ මේක තෝරලා දුන්නා. හරිම වටිනවා ස්වාමීන් වහන්සේට নমස්කාර කරමු ස්වාමීන් වහන්සේ පින් සිද්ධ වේවා. අවසරයි මේ සිව්පිල් මේ සිව්පිල් සිඹියාපත් රහතන් වහන්සේගේ විශේෂ ධර්ම අවබෝධයක් වශයෙන් මෙතෙක් කල මේ සිව්පිල් සිඹියා රහතන් වහන්සේගේ தත්ත්වය දැන අසා තිබුණා වහන්සේ දේශනා කරන මේ වටිනා ධර්මය අහනකොට ඒක ඒ තරම් ගැඹුරක් නැතිව වහන්සේ මේ පංච උපාදානස්කන්ධයෙන් මිදිලා Tamange මානේ පිටීමමයි මේ අර්ථවත් தත්ත්වය කියලා ස්වාමීන් වහන්සේ මට වැටහුණේ. ඔව් ඒක අර සතරාකාරයකින් සතරාකාර කුසලතාවක් සිව් පිළිසිබියා කියලා කියන්නේ ඒකේ සමහර විට ඔය සමහර ඇත්තන්ට නිරුක්ති මේ පටිසම්භිදාව නැහැ ඒක නැති උනායි කියලා මේ නිවනට බාධාවක් නැහැ මේවා ඇත්ත වශයෙන්ම මේ අපි අර විශේෂයෙන් නිරුක්ති පටිසම්භිදාව මේ පච්චේක බුද් පසේ බුදෝරු වෙන්නේ නිරුක්ති පටිසම්භිදාව නැති අයනේ ඒගොල්ලෝ මේක අවබෝධ කරගෙන හිටියට මේක භාෂා ප්‍රයෝගයක් හරහා භාෂා ප්‍රයෝගයෙන් ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. සමහර ඇත්තු දැන් අපි වුණත් හොඳට බලන සමහර දේවල් අපිට අවබෝධ වෙලා තිබ්බට මේක කියාගන්න අමාරුයි. මේක ඉදිරිපත් කරන්න අමාරුයි. ඉදිරිපත් කෙරුවට අනිත් එක්කෙනාට තේරෙන්නේ නැහැ අපිට වෙලා තියෙන දේ, අපි අත්දකින දේ, අත්විඳින දේ. හැබැයි ඒක නිවනට බාධාවක් නෙමෙයි. නිරුක්ති ප්‍රතිසම්බිදාව නැහැ කියන එක. ඒක අර ඒක තිබ්බොත් හොඳයි කියනවා මෙතක මේක නිවනට අත්‍යවශ්‍ය දෙයක් හැටියට සැලකන්නේ නැහැ. ඒක පිළිසින්දියාවෙන් හතරම තිබෙන. ඉතින් ධර්මකාරණේ වැටහෙනවා, අර්ථය වැටහෙනවා, නිරුක්තිය සමහර විට නැති වෙන්න පුළුවන්, පරිභාණයේ තියෙනවා. ඉතින් මේ හතර තියෙනවා නම් හුඟක් හොඳයි තියෙනවා නම්. ඉතින් ඒක අපිට ආදාර වෙනවා. හතරම තියෙනවා නම්. ඉතින් සමහර අය අතර නැහැ. නැති නිසා තමයි චතුපටි සම්බිදාව නැති අය හැටියට සමහර විට සැලකලා තියෙන්නේ. විශේෂයෙන් මතන අත්‍යවශ්‍ය නොවන දේ නිරුක්තිය. නිරුක්ති ප්‍රතිසම්බිදාව අවශ්‍ය වෙන්නේ මේක අපිට මේ තවත් කෙනෙකුට sannivedanaya කරන්න ගියාම කියලා දෙන්න ගියාම තේරුම් කරලා දෙන්න ගියාම වටහලා දෙන්න ගියාම තමයි ඒක අවශ්‍ය වෙන්නේ. ඉතින් සමහර ඇත්තෝ මේ කියන්න යන්නේ නැහැ. කියන්න යන්නේ නැත්තේ මොකද? ඒ ඇත්තන්ට වැටහෙනවා මේක මේ නිරුක්තියට දාන්න නැත්නම් භාෂා ප්‍රයෝගයකින් ඉදිරිපත් කිරීම අපහසුයි කියලා. එතකොට නිශ්ශබ්ද වෙලා නිකන්. සමහර බුදුජන් වහන්සේගේ කාලේදී යන ස්වාමීන් වහන්සේලා බණ කීම ප්‍රතික්ෂේප කරා. මහගස වහන්දුර පව සමහර වෙලාවට බුදුහාමුදුර ආරාධනා කරා. "අයි මේ ආකාශ මේ අනිත් ඇත්තන්ට මේ පණ ටිකක් කියන්නකො මේ මේ ධර්ම ප්‍රතිපදාවේ යන ඇත්තන්ට මේ කියලා දෙන්න මේවා ටිකක් ඉතින් ආකාශපුර මේවා තේරෙනවා කියලා. හරි අමාරුවෙන් ආනන්ද හාමුදුරුව පවා නිකන් ඇදගෙන වගේ යන්නේ. ආකාශ වහන්දුරු බණ කියන්නේ මේ අකමැත්තෙන් අකමැත්තෙන් කියන්නේ එතන කිය කියන්නේ අර බණ අහන අය කෙරෙහි අර ඒ ලෝක සත්‍යය කෙරෙහි අකරුණාවක් නෙවෙයි. නමුත් දැන් නිරුක්ති දෝෂේ නිරුක්ති ගැටලුව යැත්ත දකින්න මේක භාෂා ප්‍රයෝගය ඉතින් ඊට පස්සේ සමහරු මේක වරද්දලා ගන්නෝනේ මේ නිරුක්ති ගැටලුනේ දැනුත් ඔය සමහර අය ධර්ම කාරණා වරද්දගන්නේ නිරුක්ති අර අපි භාෂාවෙන් තමයි තේරුම් ගන්නෙ. ඒක කියන්නේත් භාෂාවෙන් තේරුම් ගන්නෙත් භාෂාවෙන්. ඒක තමයි නිරුක්ති. පටිසම්භිදාව කියලා කියන්නේ දෙකම ඉතින් පට ලැබෙන්න ඉඩ තියෙනවනේ. ඒක නිසා සමහර ඇත්තෝ නිශ්ශබ්දව ඉන්නවා. මේක කියලා වැඩක් නැහැ කියලා තේරෙන්නේ නැහැ මේක කිව්වට කියලා එහෙම නිකන් නම බුදුරජාණන් වහන්සේ වදතම් පවරෝ මනුජේසුනේ. ඒ මානව යා අතරේ ඉඳපු මේ නිරුක්තිය ඊටාම විශිෂ්ට ආකාරයෙන් භාවිතා කරන්න පුළුවන් අය අතරේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනා. ඒ උන්වහන්සේ නිරුක්තිය අගය කරා හැබැයි මේ කියන කොටත් කිව්ව ඔය පළවෙනි රහස්සට නම පිටත් කරනකොටම දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කියලා වචනයක් එතන පාවිච්චි කරා. අර්ථ සාත්තං අර්ථ සහිත වෙන්න ඕන සබ්බ්‍යංජනං කියලා කියන්නේ භාෂාත්මකව නිවැරදි වෙන්න ඕන කියලා. මොකද අනිත් මිනිස්සයා මේක තේරුම් ගන්නේ අතින් පයින් අස්ස සංඥාවෙන් නෙමෙයි. එතකොට භාෂාත්මක ඉදිරිපත් කරද්දී සබ්බ්‍යංජනං වෙන්න ඕනේ. ඒකම තමයි නිරුක්ති පටිසම්භිදාව කියලා කියන්නේ. ඒ කියන පුද්ගලයාට ඒක භාෂාවෙන් ඉදිරිපත් කිරීමේ කුසලතාවය හැකියාව තියෙනවා. සංකල්ප වචන සමාන වචන ඉදිරිපත් කරලා පర్యాయ ක්‍රම වලින් ඉදිරිපත් කරලා කීමේ හැකියාව තියෙනවා. ඒක නිසා සිව්පිලිසිම්බියාව නිවනට බාධාවක් වෙන්නේ නැහැ. ඒක ඉතින් ධර්මය ඉදිරිපත් කිරීමට අපිට ಉಪකාරී වෙන යම්කිසි අතිරේක කුසලතා ටිකක් හැටියට තියාගත්තම ප්‍රමාණවත්. එහෙමයි සයන් වහන්සේ වහන්සේට ගොඩාක් කුසල් මමින් අවබෝධ වුණා. ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා ඉන්නවද තමා රහත් වෙලා නැහැ රහත් වෙලා නැහැ කියලා හිත හිතන ස්වාමීන් වහන්සේලාත් රහත් වුණාට නෑ නෑ එහෙම කෙනෙක් නෑ මේ විමුක්තස්ස විමුක්තമിതി ඥානං හෝති මේක මේ නොදැන නොදැක වෙන දෙයක් නෙමෙයි දැනගෙන දැකගෙන සිද්ධ වෙන දෙයක් ඒක මේ රහත් වූ හැම කෙනෙක්ම Taman රහත් බව පැහැදිලිවම දන්නවා ඒ කියන්නේ දැන් අපි සිහිය පිහිටෙව්වොත් අපි රහත් රහතන් වහන්සේ ඔහොම අපි පැත්තක තියමු ටික වෙලාවකට අපි ගැන කල්පනා කරමු අපි දැන් මේ සතිපට්ඨානයට ගිහිල්ලා සිහිනුවන උපද්දවෙන් පස්සේ දැන් අපි ඔය ධම්මානුපස්සනාවේ මුල් පබ්බේ මතකයිනේ නීවරණ පබ්බේ සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති බජානාති අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්ද උපාදෝ හෝති සංචපජානාති යතාච උප්පන්නස්ස කාමච්ඡන්ද පහානං හෝති සංචපජානාති යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති සංචපජානාති පජානාති සිහිය පිහිටෝපු ගමම්ම තමන්ගේ අභ්‍යන්තරයට අජ්ජත්තංව ඇතුළත සිහිය පිහිටෝපු ඕනම කෙනෙක් තමා තුළ ක්ලේශය ඇතිනම් ඇති බව නැතිනම් නැති බව යම් නැති ක්ලේශයක් උපදින උපදිද්දී උපදින බව උපන් ක්ලේශයේ ගෙවෙද්දි ගෙවෙන බව ගෙවුණු ක්ලේශයේ යලි නූපදිනවන නූපදින මට්ටමටම ගෙවි ඇතනම් ඒ බව මනවින් දන්න. සාසන්වාස කෙනෙක් සතිය නැති කෙනෙක් නෙමෙයි. සිහිනුවන වීර්ය සිහිනුවන විශේෂයෙන් සතිය ඇති කෙනෙක්. සතේන්ද්‍රිය සති බලය ගිහිල්ලා සම්මා සතිය ඇති කෙනෙක් නිසා තමන්ගේ අභ්‍යන්තරයේ සිදුවී තිබෙන දේ මනවින් දන්නා කෙනෙක්. ඒ නිසා රහත් භාවය රහත් නම් දන්නවා. නොරහත් නම් ඒත් දන්නවා සතිය පිහිටවපු කෙනා. ඉතින් රහත් වෙන්නේ සතිය උපරිම වශයෙන් පිහිටවපු කෙනානේ. එහෙනම් තමන්ගේ රහත් බව තමන් දන්නවා. දැන් අපිට වෙනත් කතා බහ කළ යුතු දේ නැතිනම් අපි දහම් හමුවා නිමා කරමු. එතකොට අපි මේ වන විට මේ සතිමත් බව වැඩි වීම නමින් තේමා කරගෙන අපි මහා සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශය හැටියට තියාගෙන කරගෙන යන මේ දහම් හමුව භාවනාවට අත්වලක් මේ අපි සපයගන්නේ. ඉතින් අපි මේ වෙනකොට ධම්මානුපස්සනාවට ඇවිදින් ධම්මානුපස්සනාවෙත් අවසාන පබ්බේ සත්‍ය පබ්බේට ආවා. එහි චතු සත්‍යයෙන් අපි දුක්ඛ සත්‍යය පිළිබඳව විමසා බැලීමයි අප මේ කලේ. ඉතින් ඊට අදාළ සාකච්ඡා දෙකක් අපි සිද්ධ කරා. ඊළඟ අවස්ථාවේ අපි සමුදය සත්‍ය සමුදය දුකේ හේතුව ධර්මතාවක් හැටියට දකින්න අපි උත්සාහ කරනවා. ඉතින් අපේ දහම් හමුව ඊළඟට පැවැත්වෙන්නේ හෙට නෙවෙයි නැවතත් අපි අනිද්දා පැවැත්වෙන්නේ අද 19 වෙනිද යනවා 20 නෙමෙයි 21 වෙනිද අපි මුණ ගැහෙන්නේ මේ වෙලාවටම මේ කාරණෙත් මතක් කරමින් එහෙමනම් අපි අද අපේ සදාම් හමුව නිමා කරමු අපේ කාල වේලාවත් ඉතින් වෙනදා වගේම ඉක්මලා තියෙන නිසා වෙනදා වගේම අපේ සදාම් හමුවට එකතු වුණු අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපගේ අප්‍රමාණ ගෞරවය කල්යාණ මිත්‍රත්වයේ පළ කරමින් මේ එකතුවෙන් අපි ලබා ගන්නා වූ මේ ධර්ම අවබෝධය අපි හැම දිනාටම මේ ජීවිතේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා උපනිශ්‍රේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් ප්‍රාර්ථනාවෙන් අදත් අපි අපේ සදහම් හමුව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.